මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සිඩ්නි නගරේ පදනම් කරගෙන නැත්නම් මේ වෙස්ටර්න් සිඩ්නි යුනිවර්සිටි එක මූලස්ථාන කරගෙන කරගෙන එන මේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ අද මේ අපි සූදානම් වෙන්නේ දෙවෙනි ධර්ම දේශනාව සඳහායි සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පාත්වෙමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මා තේති ගහපති එවං සික්කිතබ්බං න චක්කු සම්පත්තං උපාදීසාමිති නච මේ චක්කු සම්පත්ත විනිතිතං විඥානං භවිෂති තීවං තේ ගහපති සික්කිතබ්බං කී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ දවසේ මාතෘකාවට මුල් කරගත්ත මේ පාඩය උද්දෘත කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ සංග්‍රහ වෙලා තියෙන ඒ අනාථපිණ්ඩික වාද සූත්‍රය. ඒ සූත්‍රය පිළිබඳ කතන්දරය අපි ටිකක් ඊයේ පටන් ගත්තා. දැන් අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ආසන්නව ඇඳේ හැතපිලා ඉන්න ඒ අනාථපිණ්ඩික සිටුතුමාත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් අතර යන කතා සංවාදය. ඊයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අස්සසීම් වශයෙන් ඒ සිරිතු මාර්ගයෙන් තාම ගැඹුරු බණකට හිත යොදවන්නයි මේ මරණාසන්න වේලාවේදී ආරාධනා කරන්නේ තස්මාතේ කහපතිය වංශිකිතබ්බන් නචක්ක විඥාන උපාදිසාමීති නච මේ චක්කු විඥානනි සිතං විඥාන භවිෂ්‍යති इति එවං හිතේ ගහපති සික්කිතප්ප ඒකෙදී ඊයේ අපි ඉදිරිපත් කරන්න කියන දේ වඩා නිවැරදිව ගත්තොත් මට ඒ ඇහ සම්බන්ධ කරගෙන දැනීමක් ආවත් ඒක අල්ලගන්න නැති. ඒ වගේම මේ දැනීම ඇති කරන විඥාණය මත දිගින් දිගට කතා කරන්න කතන්දර ගොතන්න නැති ප්‍රමාණයට මම හික්මෙන්ට ඕනේ කියන හික්මීමක හඳුනා දීමක් සහ ආරාධනාවක් තියෙනවා. ඉතින් ඒක භාවනා කරන අපිට ගත්තොත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් විවිධ ආකාර ඇහ කන දිව නාසය කය මන කියලා අතර මේ මේ ගත්ත සූත්‍ර පාඨය ඒ ෂඩින්ද්‍රියන් සම්බන්ධවම පොතේ කියවිලා තියෙනවා. මේ වගේ හැසිරීමේ කිසියම් චාරයක් නැහැ. ඒ චාරයක් නැති මේ හැසිරීමේ කොයි එක අල්ලනවද කොයි එක නැද්ද කියන එක අන්තිමට අපේ කර්ම සහ කර්මඵල ඇතිවීමට හේතු වෙනවා. ඉතින් අපට මේ විදිහට පිස්සු ඇදිච්ච වඳුරෙක් වාගේ රිලෙවෙක් වාගේ මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ඉඳුරන් සම්බන්ධ කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ බාහිර ආරම්මන මුලිච්ච වෙලා ඒ ඒ තැන් වල චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීවහා විඥාන කාය විඥාන මන අනෝ විඥාන කියනවා පහල වෙනවා කිසි කෙනෙක් ගාව පොත් ලැබීමක් නැහැ ඒ පොත් ලැබීමට කරන්න බැරි තරම් බය හිතෙන තරම්. මේක හදියට පරිදියට දුවන ආණ්ඩුවක ගණන් විලා පෙන්වන්නට හදනවා. ගණන් විලා පෙන්වන්න ගියොත් ඔක්කොම ලහු වෙනවා. ඉතින් ඒක නිසා ඒව මල්ලි මහකට තමයි යන්නේ. ලෝකේ තියෙන උගා කඩ රජවල් එහෙම තමයි කරන්නේ. ඒගොල්ලෝ පොත් බැීමක් කරන්නේ තිබ්බොත් ඒ පොත් බැීම් ටික පුච්චනවා. පුච්චල ඉවරලා මොනවා හරි කතන්දරයක් කියනවා. ඉතින් ආණ්ඩු කරන වැඩේම තමයි අපිත් කරන්නේ. අපි බැන්නට. ආණ්ඩුවට බැන්නට. අපි දන්නවා මේක කිසිම චාරයක් නැහැ කියලා. ඒ නිසා අපි පොත්ත බීමක් කරන තරම් බයයි. ඒ නිසා සතියට බයයි. ඒ නිසා මානසිකාරයට බයයි. ඒ වගේම ඒක පිළිබඳ අවදි භාවයට බයයි. ඉතින් ඒ නිසා අපි මේක මල්ලෙන් වහගෙන මේ හැලිය ගුරු රැඹිලින් වහගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මේක එහෙම නෙමෙයි මේක පොඩක් බලමු මේක මොකද වෙන්නේ කොහාටද මේ කක කක යන්නේ මේ හිත යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කවුද මේක තීන්දුව කරන්නේ රූප බැලීමෙන් ශබ්ද අහන්න ශබ්ද ඇීමෙන් ආය රූප බලන්න හෝ ගඳ බලන්න කවුද තීන්දුව කරලා විනිශ්චය කරන්නේ කාගේ න්‍යායපත්‍රයකටද හිත දුවන්නේ කියලා බැලුවොත් කිසිම කෙනෙකුට කිසිම විදිහකට සපෙලා උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ අපිට පුළුවන් අපිට හිතන දේ කියන්න. නැත්නම් කවදාවත් සිද්ධ වෙන දේ නෙවෙයි. ඒක නිසා මේ තියෙන தත්ත්වය අරතේදී සර්වජන් වහන්සේගේ මේ පිළිබඳව තියෙන විග්‍රහය සහ ඒ සර්වචන්නාංශයේ හොඳට අහුම්කන් දෙලා තේරුම් අරගත්ත හොඳ ශිෂ්‍ය රත්නයක් වෙන මේ සාර්පුත් ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරන සූරපත් බලනකොට බුදුජානකේ පහළ වෙන්නේ ඉස්සලා කවදාකවත් මේකේ අකුල් හොයන්න බැරි වෙයි කියලා අතහැරලා දාලා මේක දිව්‍යන් වහන්සේ නමකට හේතු කළ තිබේ. මේක manussත්වයේ ඉක්මවලා ගිය අධිමානසික මානසික ශක්තිය ඇති ਸਰබලධාරී ਸਰවව්‍යාපී සියල්ල දන්නා වූ එකක් වෙන්නේ. හොඳ නරක දෙකකින් බෙදිච්ච නැති. අඛණ්ඩ සදාතනික මහා ශක්තියකින් මේක තීන්දුව කරනවා කියන එක තමයි ගන්න දෙන එකම ක්‍රමය. ඒක මහා බය ආදු අර්ථකථනය. ඒ නිසා මනුෂයා නිතරම හීනමානෙන් පෙළෙන මානසිකත්වයක් තමයි තියෙන්නේ බුදු දානන්සේ පහළ වෙටි ඉස්සලා ඉන්දියාවේ මේක බ්‍රහ්ම පදාර්ථයේ විදිහින් විනිශ්චය කරනවා ඒක අපිට කිසිම හැකියාවක් නැහැ ඒක ක්‍රියේටර් අපි ක්‍රීචර් ඒ නිර්මාතෘ විසින් නිර්මාණය කරලා අපට ඒ ආන්ත්‍රණය දැනගැනීමේ කිසිම හැකියාවකුත් නැහැ අවශ්‍යතාවකුත් නැහැ. ඒක යෑම කොටින්ම කියනවනම් ඒ භ්‍රම පදාර්ථයට කරන අභියෝගයක්. ඒක බය කරලා තිබ්බේ මේක හොයන්න යන්න එපා. ඒක හරියට මේ මහ විශාල උර කල්ලියක නායකයා අල්ලන්න හදන උත්සාහයක් වගේ. ඒ උත්සාහය පවා ඒ මුළු කල්ලියෙම දෝෂ දර්ශනට ලක් වෙනවා. යන්නේ කවුරක්වත්. මොකද උඟක් වෙලාවට වෙන්නේ බරපතල කල්ලියක ලොක්කා මුද නම්බුකාර රජේ කෙනෙක්. එයා සියලු බලය යොදවලා මේක හොයනක බලක් ගන්න හදලා තියෙනවා. ඒ වගේම තමයි විඥානය. හොරමුලේ නායකයා. එයා කොහොමඩක්වත් කැපෙති නැහැ. එයාගේ හැසිරීම, එයාගේ චර්යාවල් නිරීක්ෂණය කරනවා අපි. ඉතින් ඒක නිසා කෙනෙකුට තමන් තමන්ගේ මනසේ චර්යාව රචනය විහිදී යෑම විනිශ්චය කරලා යුතුයි කියලා කියන්න තරම් කටක් කරන්න බුදුරජාණන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් දෙලු පිළෝ. පිළු පිළ බැලුව හැම පැත්තෙම බලලා ඉවර වෙලා බුදුරජාණන්සේ ඒ කාලකාරාම වගේ සූත්‍ර දේශනා කරලා තියෙනවා. දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත මේ ලෝකේ යම් කෙනෙක් දිත්තං සුතං මුතං පත්තං පරිේෂිතං අනුවිචරිතං මනසා. ඇහුවානම් දැක්කානම් ඇහුවානම් කන්දරත පහස වින්දානම් මනසින් ගත්තානම් අනුවිචරිතං මනසා මනස හැතරෙවන කොහේද දෙයකට අපි හිතුවානම් කියන එක. දිත්තං සුතං මුතං පත්තම් පරිේෂිතං යම්තිසි ළඟා වීමකටපත් වෙලා ඉන්නවනම් මොනවා හරි ජයග්‍රහණ ලැබලා තියෙනවා. පරිේශිතං. තාම ඒ සඳහා පරිේශන කරමින් ඉන්නවනම් අනුවිචරිතං වන සාමාන්‍යයෙන් හිතලා තියෙනවා නම් ඒ සියලුම දෙනාගේ සෑම දෙයක් මම දන්නවා කියලා. තමන් සබ්බඥාන. මේකට අපි කියනවා සර්වඥතාඥානයි කියලා. මෙහෙම කියන්න පුළුවන් කමක් එහෙම නැත්නම් විශේෂයෙන්ම සපේලා එකට කියන්න පුළුවන් කමක් ඔය කිසිම ආගමක පෙන්වන්නේ නැහැ. කියන්නේ ඒකට ළඟා වෙන්න බැරි එකක්. තාමත්ම දේව රහසක්, ගැඹුරක්. හොයන්න යන්න එපා බලන්න බෑ. එහෙවුලක එහෙව් ලෝකෙක මේ සරුවචන් වහන්සේ ඉතික් පැමිණිච්ච පත්විච්ච සියලුම සමත විපස්සනා විශේෂයෙන්ම සමතේ ඉහළම තැනට යනකම් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට තේරුණා මේගොල්ලෝ තාම මේ ලබ්බේතෝ කියලා මේ දක්කා ලබ්බේ පළලෙයියට ඇවිල්ලා නැහැ කියලා. බුදුජානනාංශයේ සඳහන් කරගත්තා නැත්නම් මතක් කරගත්තා මම මේ ලබ්බේතෝ විලේ බාර ගන්නෑ. එහෙම නැත්නම් මේ කිං කුසල ගවේෂීව කිං සත්‍ය ගවේෂීව මම යනවා කිය. මේ සියලු ධර්ම ඇතුව මේක පළල බලන්න. එතෙක් තිබුණේ ලැබෙතෝ විලයක් තමයි. ඒ වගේම සර්වචනාංශය සඳහන් කරලා තියෙනවා ඒ අසු විරු නැත්නම් දැක්ක අහපු ගන්ධ රස පහස විඳපු හිතපු අර කියන පළල් ආකාරයකට ඒ தත්තරපත් වෙච්ච හෝ පත් වෙන පරිශන කරන්නා වූ හෝ ඒ ගැන හිතවිල්ලක් යදන ඔක්කොම දේවල් මම අභඥාසෙන් අභිඥාවෙන් සුවිශේෂ ඥාණයෙන් දැක්කයි. දන්නා විතරක් නෙවෙයි සුවිශේෂ ඥාණයෙන් මම දන්නා. මනුස්ස හිතකට හිතන්න පුළුවන් පරාසය සියල්ල මම දන්නා ඒ වගේම ඒක විනිවිද දැක්කයි කියන්නේ. ඒ දැනුම් සම්භාරය මම විනිවිද දැකලා තියෙනවා. මම ඒක ඇල්ලුවේ නැහැ. මම ඉච්චර දැනගත්තයි කියලා මම ඒක අල්ලගත්තේ නැහැ. මොකද ඒකේ තියෙන්නේ කක්ක විතරයි. ওই තියෙන පත්තම් පරිේසිතං අනවිචරිතං මනසා කියන අපි යම් යම් தත්වලට ලඟ වෙලා තියෙනවනම් අපි නැත්තම් ලඟ වෙන සඳහා පරිශන කරනවනම් අපි ඒ සඳහා මේ පරිශන කරන්න ඕන කියලා චින්තනයක් තියෙනවනම් ඒ සියල්ලකෙම තියෙන ලැබෙතෝ විලක්. මේ වහලා ගිහිල්ලා තියෙනවා. පාට්න ප්‍රෝසයක් තියෙනවා. කෙලින්ම <coughs> ගහන ගහිලක් නෙවෙයි නිසා මම මේක දැක්ක මම දන්නවා මම අභිඥාවකින් නැත්නම් සුවිශේෂ ඥාණයෙන් දැකලා තියෙනවා විදිතා මම ඒක විනිවිද දැකලා තියෙනවා මම ඒකට හේතුුනේ නැහැ අපි හේතු වෙලා තියෙන අපි ඒක තාම දැක්කේ නැති නිසා අපේ තියෙන වර්ධ දැනුම නිසා අපි ඒක ගැන තාම දන්නේ නැති නිසා අපි තාම හිතනවා අපි දන්න කැලේ නෑ. මේ දන්නේ නැති කැලේ හොඳ හරිය තියෙන වෙන්නේ නැති කියලා දැනගත්ත දැනගත්ත දේ පුංචි කරලා අපි ඊගාවට යන්න තියෙන එක හොය හොයා අපි හොයා යදිනවා. ඉතින් ඒ ඇවිදින අතරමැද වැරලා යනවා. වැරලා ගියාට පස්සේ ඉතින් පශ්චාත්තාප වෙලා බැලනවා. මෙච්චර මහන්සි වුණා හම්බ කරුවා කොහොම කෙරුවා නමුත් තාම පොඩ්ඩක් තියෙනවා. ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහෙම ලෝකෙක සරුවච්චන් වහන්සේ ඒ තමන් වහන්සේ පත්වෙච්ච ඉහළම මට්ටමට ගිහිල්ලා මේක කාට හරි කියන්න ඕනේ නෑ කියලා හිතන එක සාධාරණයි. මොකද අපිට ඉදිරියේ බරපතල ප්‍රශ්න තියෙනවා. මේ වගේ ඇවිල්ලා වැඩමුළුවකට ඇවිල්ලා මේක සඳහාම පැයක් දෙකක් බනහනවා කියන එක හැම කෙනාම කැමති වෙනව කරගන්න බෑ. මහ විශාල වගකීම් තියෙනවා. විශාල කඩේ පණිද්ද තියෙනවා. මල් පැන්නුම්, ඉරි පැන්නුම් රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා තේරුම් ගන්න අපටත් මේක අමාරු නම් එහෙම නැතුව දැන් මේ වෙලාවේ මේ නගරයේ සිද්ධ වෙන කාමභෝගී ලෝකයේ කැසිනෝ සෙල්ලම් කරන කන ගොන නටන පාටි දාන කෙනෙක් ගැන හිතලා ඉතින් බුදුරජාණන් කියනවා මේක මේ වගේ දෙයක් කියලා තේරුමක් නැහැ කියලා බන නොකියන්නේ හේතුලා තියෙනවා ඊට පස්සේ තමයි අපේ පොතේ සඳහන් විදිහට ඒ සාම්පති බ්‍රහ්ම රාජයා තමන්ගේ උතුරු සල්ුව එකස් කරලා ධනක් බිම ඇනලා වැඳලා කියලා තිනවා එහෙම කරන්න එපා නිදුකානන් වහන්සේ සමහරෙකුගේ ඇස්වල දූවි අඩුයි ඒ අය සමහරලාට මේ ගන්න පුළුවන් නැත්නම් මහා විනාශයක් වෙයි මෙච්චර ඔක්කොම දැකගත්ත මේ ධම්ම චක්ෂුෂය විවෘතුනේ නැත්තම් කියලා ඊට පස්සේ තමයි සරුවචන් වහන්සේ ඒ මහා කරුණාවෙන් දන්න ක්‍රමයට ඒකෙන් බැන්නම් මේකෙන් මේකෙන් බැන්නම් ඒකෙන් කියලා මේ নানা ක්‍රම වලට කියලා දීලා තියෙනවා. ඒ කියලා දුන්න නිසා ඒ අතමන තියෙන ආත්ම විශ්වාසය නිසා සර්වඥාන්තට ඍජුවම කියන්න පුළුවන් න චක්කු විඥානං උපාදිසාමි. අපි චක්කු විඥානය අල්ල බදා ගන්නෑ. චක්කු විඥාන නිසඳා විඥානං න භවිෂ්‍යති ඉති. මට අනේ මේ ඇහෙන් දැකපු නැත්නම් දැකීම ඇති කරන විඥානයේ දිගේ කතන්දර ගෙතීමක් මට නොවේවා කියලා වෙන්නේ ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් ඒක ඉතින් ඒ ඍජු අත්දැකීමෙන්ම කරන එක. අර යම් හේකින් සරබලදාරි දෙවියන්වහන්සේ නමක් ඉන්නවා. එතන අපිට උඩ ඉන්න කෙනෙක් තමයි මේ ටික කරන්නේ. ඒවා දේව රහස්, ඒවා කතා කරන්න එපයි කියන කෙනෙකුට කවදාකවත් කියන්න හම්බෙන්නේ මේ ටික මම දැකලායි කතා කරන්නේ. සර්වඥාන්සේ පැහැදිලිව ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කෙරුවේ මහා බෝසතාණන් වහන්සේ නමක් විදිහට ඉන්නකොට. ඉතින් මේ මහා බෝසතාණන් වහන්සේ නමක් විදිහට ඉන්නකොටම මුළු ලෝකෙම පිළිගන්න මේ දේව නිර්මාණවාදී ඊශ්වරවාදය ප්‍රතික්ෂේප කරනවා කියනකොට මම මහ බුදුමාකාර ප්‍රතාපවත් හිතක්. බුදුමාකාර අභියෝගශීලී හිතක්. එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල නොවන රැඩිකල් වාදී හිතක් තිබිලා තියෙනවා. ඒකවත් හිතා ගන්න බෑ අපිට. කොහොමද මේ වගේ මේ මුළු ලෝකෙම මේක ඔක්කොම සිද්ධ වෙන්නේ අපිට කරන්න බැරි සර්වබලධාරී කෙනෙක් කියලා පිළිගත්තී. ඒ අනුව මුළු ලෝකයක් හැදිලා ශිෂ්ටාචාරයක් ඉදිරියට යද්දී එක රැඩිකල් වාදී හිතක් කියනෝනේ මේ සීරම බොරු. මේට හදයක් තියෙනවා මේ සියයට මම වග කියන්න ඕනේ මට පුළුවන්. අන්න ඒකට අපි කියනවා අප්‍රමාදී කියලා. සූදානම් ශරීරය කියලා. ඒක ඇති වුණත් මේක හොයන්න ඕනේ මට පුළුවන්. හොයනවා. කියන හැඟීම ඇති වුණත් බුද්ධ තමයි. ඒත් අවතියක් ඒත් ප්‍රබුද්ධයි. ඉවර නෑ වැඩේ. ඊට පස්සේ තමයි අපි හරියට ලෝකෙ දිහා බලන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා කෙනෙකුට කියනවනම් මේ මර ඇඳේ ඉන්න කෙනෙකුට කියනවනම් මේ චක්කු විඥානේ මම අල්ලගන්නේ චක්කු විඥානේ දිගේ මම කතන්දර ගොතන්න යන්නේ නැහැ කියලා හික්මෙන්න යෝජනාවක් කරනවා කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කොච්චර විශ්වාසයක් තියෙන්න ඇද්ද මේ බුදුරජාණන්සේ කරපු දේ නැත්නම් කියපු දේ අත්දකලා කියන්න පුළුවන් නෑ උපාසක මහත්තයා ඔය වෙලාවෙදිත් මේක කරතයි මරහැඳේදී මේ ඔළුවට ගල් කට්ටක් තියලා කුළු ගෙඩියකින් ගහන්නා වගේ ඔළුව විදගෙන යද්දී වටේට වරපටක් දාලා ඔළුව මිරිකක් දෙයි. ගිරි කපන කැත්තකින් හරක් කපන කැත්තකින් බඩ පළලා ඊට මෙහෙට අනවදී මේ හික්පීම කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා දෝ ඒක ටේප් රෙකෝඩරයක් වගේ දාගෙන ආනන්ද හමුරෝ මේක රෙකෝඩ් කරගෙන ඊට පස්සේ ධර්ම සංගායනාවට දාලා දෙවෙනි ධර්ම සංගායනාවට දාලා තුන්වෙනි එකට දාලා දැන් අපේ පුතේ වෙනමම සූත්‍රයක් විදිහට සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා ඒක දිරව ගන්න අමාරුයි කියලා. අපිට මේ සාමාන්‍යයෙන් දන් දීලා සිල්ලා කළා අට සිල් අරගෙන භාවනා කර්මස්ථානත් ලැබිලා කොට්ටයක් උඩ වාඩි වෙලා ඔක්කොම පහසුකම් තියෙද්දි අපි කිව්වොත් අනේ මගේ හිත චක්කු විඥානේ අල්ලා නොගනීවා චක්කු විඥානේ අල්ලා ගැනීම නිසා ඇතිවෙච්ච මේ රැල්ල දිගේ කතන්දර නොකරවා කිව්ව මේ හයි ඇති තියෙන වෙලාවෙත් අපිට චෝදනා පත්‍ර ලියන්න වෙනවා නම් අර වගේ මරණාසන්න ඇඳක ඉන්න කෙනෙකුට කොහොමනම් ඒ උපදේශයක් ඒ වගේ රසායනික බෙහෙතක් ඒ වගේ සින්දුරම් වේද කියලා කියන්නේ මේවට. මම වැරදුනොත් මැරලම යනවා. හරි ගියොත් පණ ගහන ගිහින්. ඉතින් මේ වගේ බෙහෙතක් දෙන්න සාර්ථක සංස්කෘතික ගුණ විශ්වාසය ගැනයි අපි මේ උත්සාහ කරන්නේ තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගැනීම සඳහා පහසු වෙයි කියලා හිතලා මම ගත්තා ඒ වෙනුවට චක්කු සෝත ගාහන ජීවා කය මන කියන හය ස්ථානයේ හිස හිත හැසිරෙනකොට ඒක විශ්වයේ වඳුරෙක් වගේ නම් ඒ වෙනුවට අපි හික්මීමක් ගන්නවා මම එක ආයතනයක විතරක් තියන. ඒක සීල ශික්ෂාව නෙවෙයි. ඒක සමාධි ශික්ෂාට වැටේ. ඉතින් ඒක විස්තර කරුවොත් ඊයේ කතාවට පොඩි මේ අර්ථකථනයක් ඔය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලා තියෙනවා මහා ශිව කියලා හාමුදුර කෙනෙක්. යාම්රෝ පන්ති 500කට 500ක් ඉන්න පන්ති 18කට උගන්වනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම හැම වෙලාවෙම පාඩම් පන්ති කරනවා. හැම කෙනාම දක්ෂවට ඉගෙන ගන්න මේ හාමුදුරුවෝ කතා කරනවා. නමුත් ඒ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගුණ කියලා නැහැ. කොහොම හරි හේතු ගන්නලා තියෙනවා බාණුන්ගේ සීනි කරනවා. එහෙම නැත්නම් ගන්තබා බිස්නස් කර කර ඉඳලා බට මැරෙනකොට උඹටත් මැරෙන්න වෙන්නේ ওই මිනිස්සුන්ගේ මට්ටමකට තමයි කියන්නේ. ඉතින් පස්සේ මේ ස්වාමීන් වහන්සේලා ඇතුලේ මේ කීර්ති නාමය නිසා මේ ස්වාමීන් වහන්සේ තීන්දුව කළා තියෙනවා මේ මම උගන්වන පන්ති එක පන්තියක් ඉන්නවා පන්ති 18කට ගන්න එක්කෙනෙක්වත් මම යනවට කැමති නැහැ. ඒ තරම් එයා දක්ෂ ගුරුවරයෙක්. ශිෂ්‍යෝ හරි ආසයි. ඒ නිසා දැන් තියෙනවා මම දැන් බූවල්ලේ උට අහුවෙලා වගේ මමත් අගය කරමින් ඉන්නවා. නමුත් තමන්ගේ සුභ සිද්ධිය හිතන තමන්ට අර්ථ කුසලයේ හිතන කෙනෙක්ගෙන් බැලුවොත් මේ ණයට කෑමක් වෙනවා. අනුන්ගේ සීනි කිරිල්ලක් වෙනවා. එහෙම නැත්නම් අනුන්ගේ ගන්ධබා බිස්නස් කර කර ඉන්නේ කියලා. ඉතින් මේ ශාන්ති ගිහිලා දෙනවා ගව් 120ක්. ඒ ස්ථානෙන් ඈත් වෙලා දෙපාන්දර පිටත් වෙලා පාත්‍රය සිවුරයි අරගෙන. ගිහිලා ගිහිලා ගිහිලා ගිහිලා යනකොට හිටපු දත හුලකක්වත් නැත්තනකට ගිහිලා තියෙනවා. යනකොට හිටියලු එතන 39ක් ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. පස්සේ ගිහිල්ලා ලොකු හමුරණ වැදලා කියලා තියෙන අවසරය මට දෙන්න කමටහනක් මට දැන් මේ මේ කරගෙන හිටපු වැඩේ ගැන කිසිම විශ්වාසයක් නෙවෙයි බීතිකාවක් තියෙනවා. ලොකු හමුරණ දැනගත්තලු වචන දෙක කතා කරන මේ මිනිසයා මාන්නක්කාරයි කියලා. කවදාවත් කියන දෙයක් අහන්නේ නැහැ කියලා. ඔය යුනිවර්සිටි ප්‍රොෆෙසර්ට වෙලා තියෙන ඕනෝක තමයි. ඒ කුප්පිය පිරිලා ආය මොනවද දැම්ම පිටවැක්කේ. ඒ නිසා කියලා තියෙනවා මේ මම දැන් වයසයි මම දැන් ඒක කවටහන් දෙන්නේ මම අර දෙවෙනි ආමතුරට තමයි කියන්නේ පොඩ්ඩක් ගිල කතා කරන්න. ඉතින් මේ ආමතුර හිතවල මේක තමයි ක්‍රමේ. ඉතින් දෙවෙනි ආමතුර ගියාට පස්සේ ඉතින් ආමතුර කල්පනා කරලා මෙච්චර මේ ආපු එක්කන මොකද ලොකහඳුර මයි ගාටු කියලා වචර දෙක දානකොට තේරුණාලු විහිරිච්ච දරකඩක් වගේ නමන්ට නම් බෑ කියලා. දැන් මොකද කරේ? ඒකවල මටත් එවනවා එනවා ඉවරයක් නැහැ නිසා මම කරන්නේ තුන්වෙනි ආමතුරට දාන එක තමයි කියලා පුළුවන් නම් තුන්වෙනි ආමතුර හම්බෙන්නේ. ඕමම ගිහිල්ලා හාමුදුරු 39 ගෙම්ම අතපල්ලේ වැටලා තියෙනවා. අන්තිම හාමුදුරුව හත් අවුරුදු සාමණේර කෙනෙක්. ඒ හාමුදුරුවන්ට කියලා මේ ආණ්ඩුවලු කල්යාණ මිත්‍රයන් ආංශ මට දැන් පුදුමාකාර සංවේගයක් පහළලා තියෙනවා. මම එහෙ ඉන්නකොට නම් ලොක්කගෙත් ලොක්කේ. මෙතෙන් ආවට පස්සේ කම්මටහනක් දෙන්න තරම්වත් කෙනෙක් නැහැ. මට අනුකම්ප කරන්න. ඒතර පොඩි ආම්රු උඩ බලලා මේ වගේ මුත්ත වගේ කෙනෙක්. මං කිව්වට කවදාකවත් ඔයගොල්ලෝ අහන්නේ නැහැ. කියලා ආරාමතුරු ඊට පස්සේ මෙයාට ඇඬෙනවා. ඒකලෝ මම මේ ළඟ තියෙන වැවට උනත් බහිනවා. ඔබ වහන්සේ කිව්වොත් මම ඔබ වහන්සේ නිහතමානීකම් පෙන්වන්නම්. ඊට පස්සේ පොඩ්ඩක් බහලා බලමු කියලා. අර සිවුරු පිටින්ම අnder පිටින්ම කර ඉනවටක් යනකම් මඩේ බැස්සලා පස්සේ වල කොටේ ඉන්නේ කියලා. කොටේ ඉන්නේ කියලාවල මේ අපි යන මාතෘකාවට අදාළව ඒ පුංචි හාමුදුරුවෝ අර ප්‍රොෆෙසර්ට එහෙම නැත්නම් මහාචාර්යයට හේතු ගන්නවා මාසෙද්දී තලගොයි පිටිපතේ එලවගෙන යනවා. බද්දට තලගොයි මාස තමයි මුත්තම රස මාස නැත්නම් රස මාසවුල කියලා මේකට කියන්නේ. උගේ කපල මාස තියලා අතර තියලා බැන්දොත් එහෙම හයි වෙනවා. ඒ තරම් මේක ಗುಣ ಗುಣයි. ඒ නිසා ලේසියෙන් අරින්නේ තලගොයිත් දැක්කොත් මේ තලගොයා ගිහලා උඹහකට රිංගනවා. ඒ උඹයි හිල් හයක් තියෙනවා. ඉතින් කොහොමද මෙන්න මේ தත්ත්වයටදී මේ මාසද්දා මේ තලගොයා අල්ලගන්න මොකද්ද කරන්න කියලා. නැත්නම් මොකක් කරුවොත් හොඳද කියලා. දැන් මේ අහන්නේ හත් අවුරුදු සාමණේරාද පප්පගෙන් අහන්නේ නැත්නම් ප්‍රොෆෙසර්ගෙන් අහන්නේ. ඒ ප්‍රොෆෙසර් හොඳට දැනුම තියෙන නිසා කිව්වලු මේකේ හිල් පහක් වහලා හයවෙනි හිලින් දුම් බිබින්න ඕන කිව්වා. එතකොට ඇතුලේ ඉන්න තලගාර දුම් වෙච්චාම මේක හැමතැනම හොයලා බැරි වෙන තැනකට අර ඇරලා තියෙන හිලෙන් එළියට එනවා. එතකොට වැද්දා කැමැත්තක් කරගන්නවා කියලා. ඒ වගේ වාඩි වෙලා ඉන්න යෝගාචරයක් ගත්තොත් හිල් හයක් තියෙන උභහක් වගේ. අත් එක තියෙනවා. කන් දෙක තියෙනවා. නාසය තියෙනවා. දිව තියෙනවා. කය තියෙනවා. මනස තියෙනවා. ඕකෙන් ඇතුළට එන අරමුණක ස්වභාවය බලන්න නම් ඔය හයම ඇරලා තිබුණොත් මෙයා කොහෙන් එළියට පණින්නද? ඒක නිසා කියන්නේ ඇත්ත එක වහගන්නේ කියලා. ඒ නිසා කියන සද්ද නැත්ැනකට යන්නේ කියලා. ඒ නිසා කියන ගන්ධ රස දෙක නැති තැනක වාතයේ සාමාන්‍ය වාතයේ තියෙනකට යන්නේ. දිවේ මොනක් කරස විදිහට යන්න බෑ කියලා. කය තැම්පත් කරන්නයි කියලා කියනවා අචේතනිකව තියාගෙන ඉන්න පුළුවන් ඉරියව්ව. ඒ කියන්නේ කයට හිත යොදලා කය හොල්ලන්නේ නැති ඉරියව්වක තියාගෙන කියලා කියනවා. ඒකල මනස අන්නේ කයට යොමු කරන්නේ. මගේ ඇස් දෙකෙන් රූප ගනුදෙනුවක් නැහැ, ශබ්ද ගනුදෙනුවක් නැහැ. තිබුණට මම ගණන් ගන්න ඒව මට අදාළ නැහැ. දිවෙන් රස බලන්නේ නැහැ, නාසයෙන් ගඳ බලන්නේ, කය තියෙනවා හුඹහක් තිබා වගේ. සචේතනික ක්‍රියා නතර කරගන්න. නතර කළා මානසිකාරේ හිත 100%ක් මේ කායර දාන. ඒක තමයි පරියන්කේදී අපි කරන්නේ. එතකොට මේ යෝගාවචරය දහන්නවා දැන් ගොයෙන් අඩි ඇහැ ඇරුණොත් එතනින් මේ තලුගා පයින්. කන ඇරුණොත් කනෙන් තලුගා පයින්. නාසයෙන් දිවෙන් කයෙන්. ඒ නිසා තියාගෙන ඉන්නවා. එහෙන් කිසිම දෙයකට ගනුදෙනු වෙන්නේ නැති වෙන විදිහට මේ කයේ තියාගෙන ඉන්න ගියාම කොච්චර අමාරුද කියලා බලන්න. මේ නොසණ්ඩාල හිත, මේ නොකෑමනා හිත, මේ දහපතුරා හිත පැදුරටත් නොකියා. එක්කෝ රූප පේන්නේ නැත්නම් ඇස් දෙකෙන් රූප හදාගෙන බලන්න. කනට ශබ්ද ඇහෙන්නේ නැත්නම් රේඩියෝ සින්දු ඇහෙනවා වගේ පසුබිම් සංගීතයක් එන්න පටන් අර ගන්නවා නොමිලේ. නිකන් දෙන්නේ. අර නඩුවක් ගියාම රජේ නීතිඥෙක් දෙන්නා වගේ. අපි දිනවන්න වගේ හදිසියෙන් රජේ නීතිඥ දීලා උන්ට ගේම ගෙනියන්න ඕනේ නම් ඩමියෙක් දාලා හරි වැඩේ කරනවා. යෝගී කණ්ඩ සද්ද ඇහෙයි. ඊට පස්සේ කයින් ভাইබ්‍රේෂන් එන්න පටන් ගන්නවා. හැම පැත්තෙම මේ කාය කාමී එක එක්කත් ඇත්ත නෙමෙයි. මේ හිත මේ හදාන බලන මොකද එක දෙයයි කරන්න ඕනට කයට හිත දාන එක වළක්වන්නයි ඕනේ. එහෙම නැත්නම් අචේතනිකෝ මේ හුඹහත් තිබ්බා වගේ තියෙන කයට මේක දිහා බලහන් ඉන්න මොන විදිහෙන්වත් දෙන්නේ නැහැ. ඉතින් මේක ගැන පශ්චාත්තාප වෙන්න පටන් ගන්න කට්ටිය තමයි භාවනා නොකර නිකන් ඉන්නේ. ඒගොල්ලෝ කියනවා කරන්න බෑ අප මොනව කතා කරනවද මේ. මෙච්චර ගෙවල් දොරවල් ප්‍රශ්න තියෙනවා ලංකාවේ ආණ්ඩුවත් එච්චර ස්ථාවර නෑ. ආර්ථිකයත් ස්ථාවර නෑ. ඉතින් ගියාම අද මාතේ මේ ජාතිය ජාතිවාද ප්‍රශ්නක් තියෙනවා. ඒ ඔක්කොම ජීවිතය අධික වහගෙන ඉන්න තරම් මෝඩයෝද අපි. මේ වෙලාවේ නේද ෆුල් සම්පූර්ණ තරු ඇඳලා ගහන්න ඕනේ වෙලාව. අද්දේ ඇරලා ගහන්න ඕනේ කියන කිසි මේගොල්ලෝ ඉන්නවා ඒගොල්ලන්ට භාවනා කරන්න හිත දෙන්නේවත් නැහැ. මොකද මේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නයක් කරගන්න එක තමයි මෝඩයාගේ හැටි. හැබැයි මේ ප්‍රශ්න වල කවදාක වෙනසක් වෙලා නැහැ. හැමදාම ප්‍රශ්න තමයි. නමුත් අපි මේ වෙලාවට තියෙන එක తත්‍ර తත්‍රා විනන්දනය කියලා දැවෙන ප්‍රශ්නයක් කරගෙන අල්ල බලංග ඉන්න එකටත් ඇඟිල්ලෙන් යන යන බලන්නකෝ වෙච්ච දේ කියලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් එක චිත්තක්ෂණයක් ඇහෙන් එන දේවල් අභිරමණය කරන්න නැත්නම් මනසින් ඇගෙන රූපවත් බලන්නේ නැත්නම් බැලුවොත් ඒක නෙවෙයි මං කළ යුත්තේ සතිය පිහිටවනවා. ශබ්ද ප්‍රകൃතිය නෙවෙයි හිතින් ඇදෙන රේඩියෝ ශබ්දයක් එනවා. ඇතුලේ කොයි වෙලාවෙත් ඔය FM ලයින් එක වැඩ. ශබ්ද ඇහෙනවා. ඊට පස්සේ නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන් නිතරම තරංග වගේක් පිට වෙනවා. ඉතින් එකක්වත් නැතුව මේ මෝඩකමට නැත්නම් මේ තකතිරුකමට මේ කය දිහා මේ හුඹහ දිහා බලයින් බැරිකම. එතෙන්දි කය නැත්නම් මනස ස්මාර්ට් වෙන්න හදන හැටි. මේට වැඩි රසයි. මේට වැඩි අර්ථවත්. මේට වැඩි සමාජශීලී. මේට වැඩි දේශපාලන බලය තියෙනවා. මේ නිකම්ම නිකන් තියෙන උගත් මැටිය වගේ තියෙන මේ උබහ බලනිනවා වෙනකොට බලන්න ඕනේ කියලා මේ දේන ටික ඉගෙන ගත්තී අපි අවුරුදු 6 ඉඳලා මේ වෙනකන් ඉගෙන ගත්ත තක తీරු කන්නේ තමයි කරන්න බෑ. අපි යම් දෙයක් ලැබලා තියෙනකොට පත්තම් පරිේෂිතම් අනිවිදර්තම් මනසා කියලා යම් යම් දේවල් අපි ලැබලා තියෙනවා. ඒ වගේ අපි දැනටත් තව ඒක දිනු කරන පරිේශන කරමින් ඉන්නවා. එහෙම නැත්නම් හිතින් විමසා බලන්න. ඒ සියල්ලම කියනවා නිකම්ම නිකම් මේ ඇහැ. නිකම්ම නිකම් මේ කය තියලා මැටි බුද්දෙක් වාගේ. ඒක තියා බලන්නේ එක මොකද්ද ලැබෙන්නේ කියලා. අපි හරියට ඇතුලෙන් තර්ක කරනවා. අන්නේ තර්ක කිරීම තමයි මෙතන තියෙන සමාධි ශික්ෂාවට තියෙන සමාධි අශික්ෂිත භාවය කියලා කියන්න පුළුවන් ඒකට තමයි. ඒ සමාධි අශික්ෂිත භාවයට කියන්නේ කාමයේ නෙවෙයි මේකට කියන්නේ කාම සංඥාව කියලා නැත්නම් මේකට කියන්නේ පංච නීවරණ කියලා. එහෙම නැත්නම් මේකට කියන්නේ පරිඋත්ථාන කෙලස් කියලා. අපි ඒ වෙනකොට කාමයේ අතහැරලා තියෙන අපි දැන් ගෙවල් දොල් වලින් අයින් වෙලා. එහෙම නැත්නම් හරක බාණින් අතරම් මිනිමුතු වලින් නෑයින්ගෙන් කාම වස්තුන්ගෙන් අයින් වෙලා. නමුත් කාම සංඥාව හිතේ වැඩ කරන නිසා මේ තරල ප්‍රත්‍යක්ෂණය කළ හැකි දල නොමිලේ ලැබෙන මේ අරමුණේ හිත තියාගෙන දෙන්නේ. අපේ හිත নানা ආකාර වශයෙන් කියන මේ කය දිහා බලනදලා කාටද හරියන්නේ කියලා. ඒකේ අර්ථයක් තියෙන කොල්ලෙක් කෙල්ලගේ කය දිහා බලන එක නයි යම් අර්ථයක් තියෙනවා. කෙල්ලේ කොල්ලගේ කය දිහා පෙන්න නැති කොටස පෙන්නන ඕන අර්ථයක් තියෙනවා. මේ තමන්ගේ කය මේ උභහක් වගේ තියලා රූප ශබ්ද ගන්ධ රස නැතුව බලහන් ඉන්නවයි කියන එක සියදි විනාශ ගැනීම. කාම භෝගයට සියදි විනාශ ගැනීම. කාමෙත් නැහැ කාම සංඥාත් කරන්න අමාරුයි. නැත් ඒක තමයි හික්මෙන්ට කියන්නේ. ඒකයි මේ සාරිපුත්‍ර සඳහන් කරන්නේ ඒ වගිතේ ගාපදේ සික්කිතබ්බං න චක්කු විඥාන උපාදිස්සාමේති. මේ මෙච්චර වහලා ෆුල්ලෙන් වහලා තියන්නේ හිතට චක්කු විඥාණයට රස විඳින්න දෙන්න එපා. චක්කු විඥාන නිසිතං විඥානං භවිෂ්‍යතිති. චක්කු විඥානෙට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. සතුටු වෙන්නත් එපා. කතන්දර ගොතන්නත් එපා. මේ අර මැටි ගොඩ දිහා බලන්න. මේ කය දිහා බලන්න. අපි බහුවේ දවසක මේ කඩුවෙල තිබ්බ මේ සතිපාසක් තමයි 200 300 ගෙන්න ඒකෙල්ල මැටි වැඩේ කරනවා. කලන කල හදන හැටි. එහෙම නැත්නම් සෙක්කෝ සකේක මැටි කෝරු මැටි හරියට. ඉතින් ඒක හරිකටම ආපුවේ අජිත් පෙරගේ දුව එයා කියනවා මේ මැටි ටිකක් අතර දීලා හදන්න දුන්නේ මැටි ටිකක් අතර දීලා කියනවා මේ මැට්ට උදේට තේරුම් ගන්න අපි ඔක්කොම මැට්ටෝ මැටි අතින් අපි ඔක්කොම සමානයි එතකොට කොයි වෙලාවරි මැට්ටට හිත ගියා නම් සතිය තියෙනවා නිසා මේ අතර ගත්ත මැටි පිට දෝතින් අල්ලගෙන අද්දකින් අරගෙන මේක දිහා බලන්න කරන්න බෑ. අපි මේ බලන කලයක් හදන්න. අපි මේ බලන එක මේ පහනක් හදන්න. මේ දීප අතර දීප මැටි ටික තියා මේකට ගෞරව කරන්න එපා. මැට්ටෝ මමත් මැට්ටියා. මම PhD එකක් කරලා ආවිල අන්තිමට මැට්ටර් තමයි වැත්තේ. මේ මැට්ටෙන් අපි ඔක්කොම සමානයි. මේ සමේ අද්දකේ තියෙන මැට්ටෙන් අපි සමානයි. ඒ නිසා කය බැලුවොත් අපි කොයි වෙලාවක හරි ඒකේ සදාචාරාත්මක වර්ධනයකුත් තියෙනවා. සමාජීය වර්ධනයකුත් තියෙනවා. ප්‍රඥා වර්ධනයකුත් තියෙනවා. නමුත් Taman Tamanගේ කායට වෛර කරනවා විතර වෙන මොකක්වත්ම ජීවිත කාලය අපි කරන්නේ ඒකයි මේ රූපලාවන්‍ය මෙච්චර බිස්නස් එකක් කරලා. ඒ ත්‍රි විලර් වල লীලා තිනවා කෙල්ල ඔච්චර ලස්සන නම් ඇයි හන්දියක් හන්දියක් ගන්න බියුටි පාලර්ස් තියෙන ඒක හොඳටම දන්නේ ඔය মালටිනේෂනල් කම්පැනි අද ආණ්ඩු පෙරලන්නේ බියුටිෆිකේෂන් නැත්නම් ඔය ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක. නොකරන ජඩකමක් නෑ. උන් අවුරුදු 20කට තා ප්ලෑන් කරලා තියෙන්නේ මේ කෙල්ලගේ බඳ කොහොමද තියෙන්න ඕනද ඇත් දෙක කොහොමද තියෙන්න ඕනේ ලපටම වන් සඳ කොහොමද තියෙන්න ඕනේ ෆීචර්ස් ඔක්කොම හදලා ඒක මොඩල් එකක් කරනවා අපිට පේන්නේ මේ මොඩල් එක ඒ වෙලාවේ පහළලා තරඟ කරලා දිනනවායි කියලා නෑ උඹව හදනවා ඒක නෙලා අපි කෙල්ලොට ගියේ පැත්තට දාගන්න. ඊට පස්සේ කියන who run the world girls who run the world girls ඉතින් මොන තරම් ලාභ සත්කාර මොන ලැබුවත් ඒ ගර්ල් ලැබුණ නැත්තම් ඉවරයි. ඒකෙත් ප්ලාස්ටික් වලින් හදලා තියෙනවා. එහෙම නැත්නම් ප්ලාස්ටික් සර්ජරි වලින්. නැත්නම් මැට් එක. ඒ නිසා BBC කරලා තියෙන සිවිලයිසේෂන් කියන පොතේ සිවිලයිසේෂන් පෙන්ලා පෙන්ලා අන්තිමට කියලා තියෙනවා ඇමරිකාවට හොඳම නිලයක් මට මතකයි මාලම් බ්‍රැන්ඩ්ද කවුරු හරි වෙලා ඒක තමයි මානවයාගේ තියෙන ශිෂ්ටාචාරය ඉහළ බලන ඒක ඒක තමයි තීන්දුව කරන්නේ ඉතින් එතකොට පුත්‍රජාන වහන්සේ මේ ගේන්න හදන මේ තමන්ගේ මේ මැටි මැටි කයට එහෙම නැත්නම් උඹහට හිතියෝ දන්න කොච්චර අමාරුද මොකද මේකේ සැලසුම සහගතව මිනිස්සයා දන්නවා මිනිස්සයා ඕනම කෙනෙක් තමන්ගේ කායට වෛර කරනවා. ඒක පුළුවන් නම් අඟලක් උස්සලා දෙන්න මෙච්චර ගාණක් ගෙවන්න ලෑස්ති. ඒකේ රවුන්ඩ් ටික හදලා හැඩතල සහිතව හදලා දෙනවා නම් කිසි විලිලජාවක් නැතුව ඔය ස්කයි මෝල් එකේ තියෙන මැගසින් එකේ ලියලා තියෙනවා ඔබේ අර කෑල්ල පොඩි නම් මේ ලක්ෂ හතරක් දීපන් අපි ඒක හදලා දෙනවා. ඒක දැනක ලියලා තිනවා මේ කෙල්ලගේ පස්සපැත්ත පේන්න නැත්තම් සාක්කුවට මෙන්න මේ පෑඩ් එකක් දාන්න. ඇතුළට දාලා නෙවෙයි. එහෙම කලිසමක්වත් හරියනවා. ඉතින් කිසි ලැජ්ජාවක් මොකුත් නැහැ. මෙච්චර ගාණක් ලක්ෂ ගාණක් දෙනවා කියන්නේ. ඒ මොකද හැම මේ මිනිස්සු හොඳටම දන්නවා හැම කෙනාම තමන්ගේ කායට පයිර කරනවා කියන්නේ. දැන් බුදුර ජානසික සම්පූර්ණ නිපැතරුලා කියනවා. ඇත් දෙකක් දාපන්. කන් දෙකක් දාපන්. නාසය, දිව, කය වහලා මේ manuss පටිලාභයට, manussත්ත්ව පටිලාභයට, මේ ඕලාරික අත්ත්ව පටිලාභයට හිත යොදන්න නිවන් දැක්කා. වෙන මොකක්වත් ඕනේ එකම චිත්තක්ෂණයක හෝ රූප බලන්නේ නැති, ශබ්ද අහන්නේ නැති, ගඳ බලන්නේ නැති, රස බලන්නේ නැති මේ චේතනා විරහිත කයට හිත ගියා නම් ඒ චිත්තක්ෂණේ නිවන. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. ඉතින් නිවන පෙන්වන්න හදන්නේ මේ අනාථ පිටිකේ සිට මාතාව පොඩ්ඩකින් මැරෙන්න ඉන්න කෙනාට කියනවා. ඕක කඩන දේ තමයි රූප බලන්න කිය ගමන් අර මැටි මැටි කුලියට හිත යන්නේ. කයට හිත යන්නේ. ඒ නිසා චක්කු විඥාණය, ඕ චක්කු විඥාණය මත හීනමවණ එක, සලසුත් කරන එක නොවේවා කියලා හිතපන් කියනවා. කන නැත්නම් සෝත විඥානේ නැත්නම් සෝත විඥානේ මත එන විඥානේ අල්ලන්න එපා ඒක ගැන සැලසුම් හදන්න එපා. ඊට පස්සේ කියනවා ගාහන විඥානෙ, ජීවහ විඥානෙ, කාය විඥානෙ. කාය විඥානෙ වැඩ කරන වෙලාව තමයි කය හිතාමතා වෙනස් කරන වෙලාව. සචේතනිකව කය හොල්ලන වෙලාවේදී කාය විඥානෙ පහළ වෙනවා. එimhe සචේතනිකව කය මෙහෙවෙන්නේ නැතත් වෙන මොකද්දෝ වේගයකින් කය නඩත්තු කරනවා. ඒක දන්න ඔය යුතනේශාවලට ගියාට පස්සේ ඒ මොලේ වැඩ නිකිරුවාට උගුරයි ආහාර මාර්ගයයි වැඩ. හෘද වස්තුවේ වැඩ. මොලේ වැඩ සම්පූර්ණයෙන්ම නතර වෙලා. ඉතින් එතකොට ඒ දොස්තර කෙනෙකුට අමාරු කියන්නේ ජීවත් වෙනවද නැද්ද කියලා. ඉතින් දිගට යන්න පුළුවන්. මැෂින් එකේ දුවන්න පුළුවන්. එතකොට මේ මිනිසයා එතන මේ සමිඥානික කයක් එහෙම නැත්නම් සචේතනික කතියක් නැහැ. මේ යන්ත්‍රය දුවන කොහොමද දුවන්නේ? ඒ අර කියන පෙර ඉස්සරගෙන ආව කර්මජ වල හැටියට, හැබැයි වල හැටියට, පෞෂත්ව ලක්ෂණ වල හැටියට දුවනවා. හැබැයි කිසිම දෙයක් බාහිර ලෝකත් එක්ක සම්බන්ධ කරපවත්තන්න බෑ. හැබැයි යන්ත්‍රය දුවනවා. ඉතින් ඒක මේ ලෙඩා නැගිටවන්න බැරි නෑ. ලෙඩා නැගිටින විල දකින්නකොට gedara අල්ලපු gedara කට්ටියත් එක්ක මැරෙනවා. ලෙඩා එළියට එනකොට ලෙඩාට සම්මිය සමාසම්මිය සනීපයක් තියෙනවා. ඒකෙන් හම්බ කරන හම්බ ගැටිලක් අර. ඒකේ මම කියන්න හදන්නේ මේ අපි මේ තීන්දුව ගත්තේ නැතුවට තණ්හා මහන දිටි නැති වුණාට මේ කය පැවැත්මක් තියෙනවා. මේකට භවය කියලා කියනවා. අන්න ඒක තියෙන මේ කය දිහා බලන්න කියන එක පෙන්වන්නේ ඇහැට යවන්න දෙන්න එපා කනට යවන්න දෙන්න එපා නාසයට යවන්න දෙන්න එපා දිවට යවන්න එපා කය තිතමත කරන දේවල් කරන්න එපා හිතින් හිතවිලි එන දේවල් හිතන්න එපා මේව ආවට ඒව දිගේ හීනමවන්න එපා හීන පලාපල බලන්න යන්න එපා ප්‍රදේ කතන්දරුව තන්න යන්න එපා මුළු ලෝකෙ ප්‍රපංචය විශේෂයෙන්ම ජනමාදී මේව දිගේ හදන කතන්දර වලින් පත්තර පුරෝලා රේඩියෝ පුරෝලා ටෙලිවිෂන් පුරෝලා එහෙම දිවට තව වෙන වෙන වෙන වෙන තාක්ෂණික ක්‍රමවලින් පුරෝලා තියෙන එක නිසා ඒව දන්නවා. මනුස්සයා තමන්ගේ කායට වර්තමාන මොහොතේ මෙතෙන්ද වෛර කරන තාක්කල් හැම වෙලාවෙම මේ දේවල් මේ වයින් තමයි බලන්නේ. ඒක සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා සුපින ජාතකේ තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙදරින් පිට වෙනකන් ඒ හොරයි ස්ත්‍රියාව ඉතරා දුරේ බඩු දෙක අතේ බලනවලු කවුද ඊගාටේට පුරුෂයා කියලා දැනගන්න. තමන්ගේ හොරමිනියා එනකන් ඇතුලේ ඉන්නේ පුරුෂයා දරවහන රස්සාවට යනවා. කී වෙලාවෙ ඉඳලා දොරපළු දෙක අස්සේ නිතරම හැගහගෙන ඉන්නවලු අර අරයා කවදද ඉන්නේ අර මොකවද සින්දු කැලක් තියෙන එක ඉන්නේ අර ඒ රත්තරන් කුමාරයා මාගාවට මාව බලන්න කොයි වෙලාවද දැන් එන්නේ ඔච්චරම තමයි අපේ හිත කරන්නේ. ගෙදර විනය යනකම් ඉන්නේ. ඒක නිසා මේ කයේ තියෙන මේ සෙල්ලම් ටික බැලුවොත් වෛශ්‍යාවගේ ක්‍රියාකාරකම් තමයි පේන්නේ. ඒක කියනකොට මම දන්නවා කැමති නෑ කියලා. ඉතින් මගේ හිතත් එහෙම ඉඳලා මට ප්‍රශ්නයක් නෑ. කොයි එක නාගේ තිත ඔච්චරයි. ඉතින් ඒ වෙලාවේදී මරණ මොහොතදී කියනවා රූප අපිරපණය කරන්න එපා. නැත්නම් රූප චක්ක විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, ජීවා විඥානේ ආදී වශයෙන් මේ විඥාන හයම පෙන්වලා කියනවා. අල්ලන්න එපා. ඒකෙන් එතන වැඩක් යනවා. උඹ හිටියත් නැතත් වැඩක් යනවා. ඒකට විනිශ්චය කරන්න යන්න එපා. හොඳ නරක බලන්න යන්න එපා. ඒක පිළිබඳව අභිරමණය කරන්න එපා. උකට රිංග ගන්න එපා. උගන වචන කතා කරන්න එපා. නාබිනද්දති නාබිවදති නාජ්ජෝස චිත්තති කියලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාවලිය නැත කරන්න බෑ. ඒක අපේ සචේතනිකුණත් අචේතනිකුණත් ක්‍රියාවලිය යනවා. විශේෂයෙන්ම අචේතනිකව සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳ හොඳම පැහැදිලි අර්ථකථන දුන්නේ සර්වඥාන්සේ. ඔයි කියන වීතික්‍රම භූමිය කෙලෙස් නැති වුණාට පරිඋත්ථාන භූමිය කෙලෙස් සමතෙන් අපි නතර කරාට අනුශය කියලා එකක් තියෙනවා කාපට් එකේ යට තියෙන දූවිලි ටික වගේ. එහෙම නැත්නම් වැලි තලාවක් යටින් ගලන ගංගාවක් තියෙනවා. ඒ ගංගාව දිගටම වැඩ. ඒව පිළිබඳව විනිශ්චය කරන්න එපා. ඒව පිළිබඳ මත ප්‍රකාශ කරන්න එපා. ඒව මගේ කියා ගන්න එපා. ඒවට වෛර කරන්න එපා. ඒ විතරක් නෙවෙයි. කවුරු ඒව කරත් ඔබට ඒව කක්කත් නතර කරන්න බෑ. හැබැයි දැනගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මේ විදිහට යම් කිසි කෙනෙක් ඒ ඒ ඉඳුරන් සම්බන්ධ කරන ඇහැ කන දිව නාසය කය මන කියන ඉඳුරන් සම්බන්ධ කරගෙන මේ විඥාණය පහළ වීම හෝ ඊට පස්සේ සූත්‍රයේ දිගට යනවා ඒ විඥාණය නිසා ඇහත් රූපයත් විඥානයත් නිසා යම් ස්පර්ශයක් පහළ වෙනවා. ඒ පහළ වෙන ස්පර්ශය අල්ලන්නත් එපා. ඒ ස්පර්ශය අල්ලගෙන කතන්දර ගොතන්න යන්නත් එපා. මේ ස්පර්ශය නිසා යම් වේදනාවක් පහළ වෙනවා නම් ඒ වේදනාව අල්ලන්නත් එපා. වේදනාව සම්බන්ධ විඥානය අල්ලන්නත් එපා. ඒ විඥානය මත කතන්දර හදන්නත් යන්න එපා කියලා. ඉතින් මේ විදිහට මදුපිණ්ඩික සූත්‍රයේදී සර්වඥාන්තේ පෙන්ලා දෙනවා. ඒක පිළිඳ කතන්දර හදන්න ගියොත් අපට වෙන දේ. යම් යම් විඥාන බලන චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන ආදී වශයෙන් ඒ විඥාන එක එකක් අල්ලන ඒවට හේතු කාරණා දක්වන්න ඒ වගේ චර්යාව ගැන වග වෙන්න. එහෙම නැත්නම් විනිශ්චය කරන්න, ඒවට රිංග ගන්න ගියොත් හිතේ කවදාකවත් ඉවරක් නැහැ. දිගට දිගට දිගට දිගට ප්‍රපංචකරණේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේකෙන් ඇති වෙන ස්පර්ශය මේකෙන් ඇති වුණ පහස අපිට දැනෙන පහස පිළිබඳව හොඳ නරක හරි වැරදි විනිශ්චය කරන්න ගියොත් ඒ ඒ පොඩ්ඩ ඇති ඒක දිගට අපේ හිත කතන්දර ගොතන්න පටන් ගන්නවා එහෙම නැත්නම් ඒගෙන වේදනාව අපි ඒකනේ මැරීගෙන නටන්නේ මේ ප්ලෙෂර් ප්‍රින්සිපල් එකටනේ සැප විඳින්නනේ ඉතින් ඒක නිසා එන සැප වේදනා දුක් වේදනා පිළිබඳව මත ප්‍රකාශ කරන්න ගිහිල්ලා විනිශ්චය කරන්න ගිහිල්ලා ඒ වාරයට මෙයාට හේතු කරන්න ගිය ගමන් දිගට වැල්වට අරමක් කරන කොච්චර යනවද කියනවනම් ඊගාටන චිත්තක්ෂණයට අපි අඳ ගොළු බීරි වෙනවා. මොකද හදාගත්ත කතන්දරයේ දිගේ තමයි වැල්වට අරම දිගේ තමයි අපි ජීවත් වෙන්නේ. ඊගාටන චිත්තක්ෂණ තියෙන ප්‍රත්‍යක්ෂය අර ඉස්සල චිත්තක්ෂණ හදාගත්ත සංකල්පයෙන් වහවලා. අහලාගෙන අපි හීන ලෝකයක ජීවත් වෙනවා. ඉක්නිහාට Taman ඉදිරියට සිද්ධ වෙන දෙයට අඳබුළු බීරි බාටපත් වෙනවා. ඉතින් මේක හරි අමාරුයි විශ්ල කරන්නේ. නමුත් ඒක යම් ප්‍රමාණයකට උත්සාහ කරන කෙනෙකුට හොඳ ඥානවන්ත හොඳම උපායශීලී තියෙන කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඒ වෙනුවට හිත පැවැතිය යුතු තැනක් අරමුණක් ආලම්බනයක් නිමිත්තක් දෙන්නේ කියලා කියනවා. ඒ නිමිත්ත සර්වඥාන්සේ අපිනේ පරිශන කරලා මතක් කරලා කියනවා කායගත සති. කතමාච කතමෝ ඒකෝ ධම්මෝ භාවේතබ්බෝ මේ ඇහ කන දිවන ආශය කය මන කියන මේ ශලින්ද්‍රිය දිගේ මේ වර්ධනය තන්නේ කර කෙලස් වර්ධනයක් නම් ඒ වර්ධනය අඩු කරන්න හෝ ඒ වදියා බලන්න වේදිකාව සකස් කරගන්න පදනම සකස් කරගන්න කායගත සතියේ හිත දාන්නේ කියලා කියනවා ඉතින් ඒක තමයි අර පුංචි හාමුදුරුවෝ ඒ මහජීව රජු ස්වාමීන් වහන්සේ ගැනත් නැත්තම් මේ කොටිල ස්වාමීන් වහන්සේ ගැනත් ඔය දිගේම සඳහන් කරලා තියෙනවා කතා කරලා තියෙන්නේ ඒ හිල් හයම වහලා නැත්නම් හිල් පහක් වහලා මනස අවදි කරලා මේ මැටි කොට දිහා බලන්න මේ හුඹහ දිහා බලන්න මේ ඉරියව්ව දිහා බලන්න මේකට පොට්ටපාද සූත්‍රයේ සර්වඥාන්සේ සඳහන් කරනවා මේ ඕලාරික අත්පටිලාභය දිහා බලන්න. නැත්නම් තමන්ගේ කයට ප්‍රේම කරන්න. නැත්නම් තමන්ගේ කවට මෛත්‍රී කරන්න. තමන්ගේ කයට කරුණාව කරන්න. ඒක නොකරන තමයි මේ අනුන්ට මෛත්‍රී කරන්නේ. ඒක නොකරන තමයි මේ අනුන්ට කරුණා කිරීම මහා ලොකු දෙයක් විදිහට ඉදිරියට දාගෙන ඒකට කියනවා වෙස්ටඩ් ඉන්ටරෙස්ට් කියලා. තමන්ගේ මේ කය බැලීම නොකරන අපි එක එකනා පිළිබඳව බැලීම ලොකුවට දාගෙන ඒ වෙනුවෙන් මාගේ මේ සටන මේක සඳහායි මේක සඳහායි මේක සඳහායි කියලා කතා කරනකොට මම අමතක වෙනවා. ඉතින් මේවා ජාත්‍ය ආත්සල්්‍ය කියලා කියනවා. අර්ග කියනවා මේක කියනවා. නිකන් සැලසි එකක් විතරයි. මේ Tamange වර්තමාන මොහොත වශයෙන් මේ තියෙන කයට හිත දැමීම වෙන්නේ කිසිම ආර්ථික දේශපාලන වාසියක් නැති ප්‍රලාපයක්. ඒ වෙනුවට මේ ලෝකේ තියෙන ආර්ථික දේශපාලන සහ මේ දේවල් බොහෝම වටින දේවල් කියලා පෙන්නලා දෙන්න හදනවා. ඉතින් එහෙව් ජනගහනයක් මෙච්චර බිලියන් ගණක් ඉන්න ලෝකේ ඒ ඔක්කොමලා ඒකම කියද්දී තාමත් සරුවචනාංශිකෙන් මේ තනි පුරුෂයා කියපු දේ බොරු කරන්න බෑ කියලා කියනවා. මේකේ කායන මාර්ගය. මේකේ කායන මාර්ගය. මොකද කායගත සත්‍ය. තමන්ගේ කාය අත්ති කායෝතිවා පනස සතිපච්චුපට්ඨ දහෝති උඹට මේ වෙලාවේ කයක් තියෙනවා කියන එකටෝ සතිය පිටවන්නේ කියලා. යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය. ඒක සඳහා කරන අතිරේක උනන්දු කිරීමක් තමයි ඒ කයෙහි හිත පවතින වෙනුවට ඒ රූප වැලීම, ශබ්ද ඇහිම, ගන්ධ රස පහස බැලීම කියන එක අපි తాවකාලිකව පරිේශන වට්ටමකට පොඩ්ඩක් හික්මවමු. හික්මවලා කයෙහි කොච්චර වෙලා හිටියන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඒ රූපයක් බලන්න ගියාම යම් තාක් වේගයකින් කෙලෙස් උපදිනවද? ඒහා සමානම ඇතුළට අවබෝධයක් ඔය ਸਰවචන්සේ කියන්නේ ඥානාමි අබ්බඤ්ඤාසින් විදිතං න උපට්ඨාසි කියන විදියට කයෙහි හිත පවත්තලා එක චිත්තක්ෂණයේ 2 3 4 5 6 කියලා වැඩෙනකොට පුදුමාකාර දර්ශනයක් එන්න පටන් ගන්නවා මේ කය කියන්නේ මොකක්ද කියලා මේ ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා මේ හුබහ කියන්නේ මොකද්ද කියලා. මේ රූප කියන එක මොකද්ද කියලා ඒකට ඔය හිතන තරම් කල්යන්නේ අර වළක්කනකොට ගැලක්ුවේ නැත්නම් ඒවතිගේ කොච්චර කෙලෙස් ජවයක් ඇති වෙනවද කියනවා වගේ ඒ වගේ කෙලෙස් වෙන බව දැනගෙන අරසා කරලා තමයි ඉඳගෙන ඉන්න කයෙහි හිත පවත්නවා නම් ඒක පවත්වන්න ඕනේ බොහෝමත්ම සමාදම් වෙමින් බුදු බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය, ශික්ෂා ගෞරවය. මේ අහල් ආවට ගියාට ඕ වැරදිලා කරන දෙයක් නෙවෙයි. මේ කය Tamange කයට ඕලාරික අත්පත්ලාභයට හිත යොදන්න පුළුවන් නම් ඒ වෙලාවේදී ඔය කියන චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන ඔක්කොගෙම හිත වැර බෙරිලා දැන් තියෙන්නේ කාය විඥානේ හැබැයි ඉබේ සිදුවෙන දෙයක්. හිතාමතා කරන දෙයක නෙවෙයි. මම දන්නේ මේ කේල් ගිඩි පොත්ත ගලවලා වගේ මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. කය තියන්න මැටි පිටක් වගේ. උඹහක් වගේ. තියලා මේක දිහා බලන්න. මේක කරන්න ඔය ඔච්චර ධන සම්භාරය මහා ජනතාවක් අනිත් පැත්තේ යද්දී මේක කරන්න එසේ මෙසේ බුද්ධ ශ්‍රද්ධාවක් තිබිලා ඇද්ද කියලා හිතා. එසේ මෙසේ ධර්මය පිළිබඳ හැඟීමක් අදහිලා තිබ්බොත් ඇද්ද කියලා බලන්න. එසේ මෙසේ සංගරත්වයක් මේ මෙච්චරක් මේක ගෙනල්ලා තියෙන අවුරුදු 2600ක් උන්දලා පිළිගත්තොත් කොච්චර වටිනවද කියලා හිතන්න. එසේ මෙසේ සීලයක් තිබොත් මේ සීලය කියලා කියන්නේ කාය වචන දෙක හික්මීම නෙවෙයි. මේකේ ඉහාගිය ඒ මතින් හටගත්ත සමාධි ශික්ෂාවක් මේ කතා කරා. තමන්ගේ අවධානය මෙතන විතරමයි. එහෙම නැත්නම් මෙතන තමයි අශෝකං විරජං කියනවා. ශෝක නොකරන තැන. රජස් නැති තැන. මේක තමයි මගේ ക്ഷേම භූමිය. මොකද්ද? කය යම් යම් ආකාරයට පිටනවාද? ඒ ඒ ආකාරයට කය දිහා බලائیں۔ යත යත වාකායෝ පනීතෝ හෝති තත තත අපජාන. ඉතින් මේකින් මේ මාරාන්තික ලෙඩෙකුට මෙච්චර සතුටක් මෙච්චර කලහක්ක් උපයන්න පුළුවන් වේද කියලා හිතන එක පවා ඒක තියෙනවා මහ විශාල මේ පෙර නොඇසු නොවිරු ගතිය. ආරාන්තික කෙනෙකුට මේ වගේ දෙයක් දෙන්න. එක පැත්තකින් බලනකොට මේ මනසට විතරයි මේ කරන්න පුළුවන් කියලා තියෙනවා. මොකද අනික් කට්ටියට තියෙනවා තාම යන්න කරන්න දේවල් තියෙනවා. හීන තියෙනවා. ටර්මිනල් නැහැ වැඩි. ඔය යාමරට මම මැරෙන්නේ මට ඒ උදේට උදේට යන්න මොනවද? පාටිපොත් එක පාන් කනවද? නැත්නම් කඩේකට ගිහිල්ලා කාලා එනවද? හිතන්න බෑ අප්ප නැත්නම් නිකන් පරිප්පේනවා ඒකෙදෙට. මැරෙන්නේ නැති එකාට ගොඩාක් දේවල් කල්පනා කරන්න වෙනවා. මැරෙන්නේ නැති එකා ඒ කල්පනා කරන එකට කාම තණ්හා කියලා කියනවා. මේ තමන්ගේ කටබඩ පුරවන්න. ඒකත් බෑනේ gedara ගෑනට කන්න දෙන්න. දරුවන්ට කන්න දෙන්න කවුද? ලයිෆ් බිල ගෙවන්න කවුද? වතුර බිල ගන්න. ඒකට භව තණ්හාව කියනවා. තමන්ගේ පැවැත්ම නෙමෙයි මගේ අපේ පැවැත්මක් තියෙනවා. පවුලේ, ගමේ, රටේ, ජාතියේ ඒක බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ මගේ දරුවනේ. ඉතින් ඒව කරනකොට එක එකන වලි දානවනේ අප්පා. මේ හදිසියේ පාන්ගෙන් යනකොට වාහනකාරය ඇවිල්ලා ආහාර කරනවා. ඒ ඉදිරියෙන් තද වීමට කියනවා විභව තණ්හාව. ඔය බෙල්ල කන්න ඕනේ මේ මට හදිසියට යන්න හදනවනේ මේ අපේ ට්‍රැෆික් ජෑම් දාගෙන අනම්මනම් කියලා ඕනේ විභව තණ්හාව එනවා. ඉතින් මේ තණ්හා තුන නැති එකෙක් නැහැ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ ඔක්කොම තියෙන එක චිත්තක්ෂණයක් මේ දැනට ලැබිලා තියෙන අංග සම්පූර්ණව තියෙන මේ වර්තමාන මොහොතේ කයෙහි මෙතන පවත්නවා කියලා කිව්වහම ඒ භව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනටම චිත්තක්ෂණයක උත්තරයක් හම්බ වෙනවා. ඒකට කියනවා සම්පත්තිය කියලා. ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. එනිසා හෝ මගේ මේ සියලු ඥාන වගකීම් නිසා ක්ෂණ සම්පත්තිය ඉක්ම නොයාවා කියලා මේ කියලා දෙන්න හදා. මේ ලැබිච්ච ඥාන සම්පත්තිය තියලා ඒක පුංචි කරලා අපි ආර්යගේ මේ යගේ සුභ සිද්ධිය ඊයේ කරපුවා හෙට කරන්න තියෙන දේවල් අතන වෙන දේවල් මෙතන වෙන දේවල් ගැන කල්පනා කරගෙන ඉන්නකොට චින සම්පත්තිය පැදුරටත් නුකපන්න. ඒක ගියාට පස්සේ ලස්සන කතන්දරයක් හදලා අපි නිකන් මනෝලෝකයක පටන් ගන්නවා. හීනකටක් මැද විමනක් මැද. ඒ විමානේ ඔය සුවාංගනාවක් වගේ අපේ නිහිටි අයියෝ කියලා වැඩක් නැහැ. සාහිත්‍ය නිර්මාණ කරලා ඉවරයක් නැහැ. හැබැයි පොඩ්ඩක් බොන්න ඕනේ. මේකට පස්සේ ඕනේ සාහිත්‍ය නැත්නම් සුරුට්ටුවක් ගන්න ඕනේ. මේ ගංජා සුරුට්ටුවක් ගහපුවාම ෆුල් ආතල්ලේ ඕනේ සාහිත්‍යයක් කරන්න. බුදුජානක කියන මේ මදේට ප්‍රමාදයට වෙන දේවල් නොකර වර්තමාන මේ ඔලාරික කයට මේ මැටි ගොඩට මේ ඕලාරික අත්පඩලාභයට හේතු යොදන්න කියන්නේ නැතුව මෙතන සාරිපුත්‍ර සාන්ද කියනවා ඇහැට යන channel එක වහන්න කනට යන channel එක වහන්න නාසයට යන channel එක වහන්න දිවට යන channel එක වහන්න කයට යන්න දෙන්න අචේතනිකව වෙන දේවල් අනායාසයෙන් වෙන දේවල් මනසේ හිටින්නම දාලා තියෙනවා ඉතින් මේකට කොච්චර කලි කලි ලෑස්ති වෙන්න ඕනද කියලා ප්‍රශ්න තියෙනවා. කොච්චර කලින් ඈස්ට් වෙන්න ඕනද? ඒකයි මේ මරණ මොහොතේ හිටියා. මේ උපාසක මහත්තයා මේ මේ සාර්ථක සමාජයේ මතක් කරන අඩු ගානේ මේක අහලා තියෙනවා. ඊට පස්සේ හිතන්න මේක කළ හැක්කක්ද කියලා. ගොඩනෙක් ප්‍රතික්ෂේප කරා. ඔහොම කරන්න යනවා මේ පින් කරලා ලැබිච්ච මන ඇත්තකින් ඇති වැඩේ මොකද්ද? මෙච්චර පෙර ආත්ම පින් කරලා ලැබිච්ච මේ හොඳ කන් දෙකින් ඇති වැඩේ මොකද්ද? සංගීතය ප්‍රිය කරන්නේ නැද්ද? මේ ලස්සන මන බන්ධන රූප ඕල්ට මොකද වෙන්නේ? ඊට පස්සේ මේ රසමස උළු මේ ගඳ සුවඳ මේ කායර තියෙන පස්සට දෙන විල්ලුද පහත නිකම්ම නිකම්මද එතකොට මේ මනතෙන් කරන මේ චේතන චින්තන ඔක්කොම පිස්සුද ඔය පිස්සු කතා කරන්නේ ඔව් ඔව් හොඳයි වාමෝ කියන දේවල් නරක නෑ හොඳයි 60 වෙනුනට පස්සේ දැන් ඉතින් අපි පුළුවන් තරම් ඊට ඉස්සරලා පුළු පුළුවන් තරම් රූප බලමු අපි black and white නැත්නම් colored බලමු colored නැත්නම් 3D බලමු අපි ඕනේ ගානක් ගෙවන්න ලෑසි ඕන කෙනෙක් හදනවා 3D බලන්න තියෙනවා නම් අම්මා පෙරකල පිං නිසා මෙච්චර ලස්සන රූප දකින්න හම්බුණා. මෙච්චර ලස්සන ශබ්ද අහුණා කියලා ඒව ෆොටෝ ගහගෙන තියාගෙන ගෙදර ඇල්බම් එකක් තියලා තිනවා කට්ටිය ආවම ඉස්සරහ පේන්නේ. ඔන්න මගේ කෙරුවා වටේ. ඕම් බලපන් මම නටපු නාඩගමේ රඟ මේ මේ වෙලාවට මට මේ මේ මේ දේවල් කරලා තියෙනවා කියලා අර එන මනුස්සයත් පිස්සුවක් දැම්මා. මේ විවිධ ආකාරයේ රූප ගන්න. දැන් ඔය ආච්චිලාටම හරි අප්සෙට්. මොකද මේ ටික කරගන්න හම්බුනේ නැහැ. දැන් මරණ වේට ආනද දැන් ඉස්සරහට කොරන්නත් නැහැ. අර කට්ටි බලන්නකෝ මේ කරලා තියෙන දේවල්. ඉතින් ඒ නිසා ආච්චමරට වෙන්න මොන ගුණන් ඒවා පෙන්න වෙන්න පෙන්න නට. උකුලේ තියාගෙන අලවනවා. ඒ මොකද අර ඉෂ්ට කරගන්න බැරි බලාපොරොත්තු ටික. දරුවන් ගැන බලාපොරොත්තු තියන්න බෑ උන් දැනටම රවුත්තුයි. ඒ නිසා මොන ගුණන් ගැන දරුවන් නැත්තම් දරුවනේ දරුවෝ ගැන කල්පනා කරගෙන ඒත් අරුණත් පොවන්නේ මොනවද? මෙන්න මේ වාගේ රංගපන්න ඕනේ. මෙන්න මේ වාගේ මියුසික් පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ වාගේ සුප සාස්ත්‍ර ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ වාගේ ගන්ධ සුවඳ જાති ඕනේ. මේ වාගේ සව පහස් කරලා ගන්න ඕනේ කියලා ආරුම්ගෙත් ඔරුව ක්‍රේල් කරනවා. කොණ්ඩේ නෙවෙයි. ඔළුව ක්‍රේල් කරනවා. අත්තම්ලා. මුත්තම්ලා. ඒ මොකද කවදාකවත් චිත්තක්ෂණයකටවත් චින්න සම්පත්තිය විඳලා නැතිකම. වර්තමාන මොහොතේ තියෙන මේ සැප වර්තමාන මොහොතේ තියෙන මේ inalienable unalloyed කිසිම දෙයකින් අංග සම්පූර්ණ කළ යුතු නැති ඒකෙම පිරිච්ච වෙන් වෙන්න හිතෙන්නේ නැතරම් මේ තියෙන චිත්තක්ෂණේ නොමිලේ පිට මේ චිත්තක්ෂණේ තියේදී අපි මේ බාහිර දේවල් වල රඳලා මේ කියන භෞතික සම්පatti කරන රඳලා මේ කරන සුඛෝපභෝගී කතන්දරේ මොකාට නම දැම්මත් අවසාන නම් වෙන්නේ මායයි මාරය තමයි මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ. ඒකට සැදී පැහැදී ඉන්න කට්ටිය තමයි මේ ලෝකේ වටේ ඉන්න ඔය නළු නෙයියෝයි ඔක්කොම මේ අලුත් අලුත් දේවල් හොයා ගන්න කට්ටියයි. ඒ කට්ටිය හරි ලස්සනට ඒ කට්ටියට ස්විච්චාවෙන් සේවයේ සලසන මාරය. ඉතින් අපිත් අර පොඩි ගහනක් ගෙවනවා. ඒ ටික ලබා ගන්න පොඩි ටැක්ස් එකක් ගෙවන එක ප්‍රශ්නයක් නැහැ. මොකද ඉඳුරම් පිටවීම තියෙනවනේ. ඒ නිසා මේ චක්කුවේ පහළ වෙන විඥානය හෝ ස්පර්ශය හෝ වේදනාව කියන මේ තුන ලස්සනට බුදුරජාණන් වහන්සේ ඒ මධුපිණ්ඩික සූත්‍රය විස්තර කරනවා. විස්තර කළා කියනවා එක තැනක හරි අබිරමණය කරගොම ඒක දිගේ දිගට යන කතාවක් වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පත්ති චක්කු විඥාන තින්න සංගති භාසෝ මේ තුනේ කරතිය තක ස්පර්ශය සිදෙනවා. පස්පච්ච වේදනා. මේ ලෝකෙ කොච්චර දේවල් තිබුණා අපි විඳින්නේ ඒ වෙලාවේ ඇහැට මුලිච්චිච් එක විතරයි. ගෙදරක තියෙන ගොඩාක් දේවල්. නමුත් අපි බුද්ධි විඳින්නේ ඒ වෙලාවට ඇහැට මුලිච්චිච් දේවල්. ඒ නිසා යම් පසපච්චා වේදනා. ඉතින් පසපච්චා වේදනා තියෙන උගා කියලා බනහගෙන ඉන්නකොට. බැඳි පැය කමාර දෙක පන්නලා කියන්න ඕනේ. එතකොට ඔන්න වෙන එක්කුත් තේරෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ හැබැයි. මෙතන කියන්නේ අපි ලෝකේ කොච්චර දේවල් තිබ්බත් අපි ඇහැ මුලිච්චි වුණානේ එච්චරම විතර අපි විඳින්නේ. යම් වේදේති තන් සංජානා. ඒ විදිහට ඇහැ මුලිච්චි වුණා නම් අපි ඒ දේ අනිත්‍යව වෙන් කරගන්න ඒකට විශේෂ ලකුණක් දානවා. හඳුනා ගැනීමක් කරනවා. යම් සංජානාති තන් විතක්කේ. ඒ හඳුනාගත්ත දේ ගැන ඉතින් හිතින් අපහප කරනවා. ඒකට කියනවා මේ අරක් වමාරා කෑමක් කරනවා. දවල් 30 කාලා කාලා දැන් මේ වෙලාවට ගියොත් එහෙම හොඳට ගහක් මුල වාඩි වෙලා ඉතින් ගුඩුස් එකක් කරනවා. ඒක හපල හපල හපල ආයෙ කරනවා. ඊට පස්සේ ආයෙ ගුඩුස් එකක් කරනවා. ඒක හපහප කරනවා. ඔය බීපු කට්ටියත් ඒක කරනවා. ඒ උඩට එන එකේ දාන්න නැහැ එළියට අපරාධ. ආයෙ අපරාධ. අපරාධ. ඉතින් මේ මිනිස්සුන්ට hina වුණාට අපේ මනස කරන්නේ ඔච්චරම තමයි. තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදන යම් වේදේති තම් පස්සපච්ච වේද යම් වේදේති සංසංජානති. අපි ඒක ඒ ඔක්කොම ලෝකේ තියෙන එක එකක් highlight කරලා ගන්න. ඊට පස්සේ ඒකන විතක්කේ. යම් විතක්කේති තම් පපච්චේ. ඊට පස්සේ ඒක තටු වෙනවා. පියාසලන්න පටන් ගන්නවා. එතකොට මේ මනස ඊගා චිත්තක්ෂණේන ප්‍රകൃතියට නෑ. ඒක හීන ලෝකෙකේ. ඇහෙන්න බීලා වගේ. ඊට පස්සේ මේ පపంచ සංඥා සංකා සමුදාචරණය කිය භෝගේ චිත්තක්ෂණයේ ඇතිවෙච්ච දේවල් හිත හිතා ඉදීම නිසා ඊගාවට එන පිවිතුරු චිත්තක්ෂණයට අපිට යන්න බැරි වෙන තත්යකටපත් වෙනවා. අර හිතවිල්ල ඊගාට එන ප්‍රകൃතිය අරපත් කරනවා. ඉතින් ඊට පස්සේ අපි ඒ හිතවිල්ලට හේතු වෙච්ච කටියට බනිනවා ස්තුති කරනවා හැබැයි යාට මතක නැහැ දැන් ඉන්නේ වර්තමාන නෙවෙයි කියලා. දැන් ඉන්නේ එළඹිච්ච චිත්තක්ෂණේ නෙවෙයි කියලා මොකද මේ අර හදාගත්ත කතන්දරේ වර්තමාන මොහොතේදී හරිය රසවත්. මම්ම තන වදාගත්ත මම්ම වදාගත්ත දේ මේකේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙහෙව් ලෝකෙක බුදුජානනාංශයේ මේ කියන හදන මේ ධර්මතාවය විස්තර කරලා දෙන්න බෑ කියන එක නම් සාධාරණයි. ඉතින් ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් ඒක ඇහ කන දිව නාසය කය මන කියන මේ හැමතැනම පයින් හිතට කියනවා කමන්නේ පිට ගියට කමක් නැහැ ඔබ දැනගත්ත ගමන් ආයෙත් කියලා කයේ තියන්නේ කොහේ ගියත් කමක් නැහැ ආපහු ගෙනල්ලා කයේ තියන්න මොකද කය ජීවත් වෙන තාක්කල් අපි අතහැරලා යන්නේ ඒ නිසා බුදුජානක අපිට හඳුන්ලා දීලා තියෙන නිමිත්ත හඳුන්ලා දීලා තියෙන අරමුණ අපි අමතක කරාට අරමුණ අපි කවදාවත් අමතක නොකරන අරමුණක් අපිට දීලා තියෙනවා. Tamange කය. හුස්ම. අපි නෑවට කෑවට බිව්වට වැඩ තිබුණාට ඇඬුවට දෙඩුවට හුස්ම නතර වෙන්නේ නෑ. ඒ මොනවා කරුවත් කය නතර වෙන්නේ නෑ. ඉතින් මේව එක තෝරලා දෙන්න මේ pivot එකට එහෙම නැත්නම් මේ අඩේට මේව එක තෝරලා දෙන්න බුදුන්සේ කොච්චර කාලයක් පරිශන කරලා තියෙනවා. නමුත් ඒක දැනගත්තත් අපේ හිත මේ කයේ ඉන්න කම්මැලි වෙලා මේ නානප්පකාර දේවල් වලට දුවන එක තමයි අපිට පේන තියෙන මේ යමක් දිහා වැඩි වෙලාවක් එකට බලා හිටියොත් ඒක නීරස වෙන බවක්. එතකොට හිතේ තියෙන ඡට ගති, මායාවී ගති, වංචනික ගති නිසා ඒ වෙනුවට මොන මල දාන්නේ හරි කමන්නේ අලුතෙන් එන එකක් බලන්න. එක්ක අහන්න. ගන්ධරස පහස බලන්න. ඉතින් මේ විශ්වගත දැනුම ඕනෙම දෙයක් දිහා දිගට බලනකොට ඒක කම්මැලි වෙනවා. නීරස වෙන එකන භාවනාව හරි ගිහිල්ලා. සතිය හරි ගිහිල්ලා. සමාධිය හරි ගිහිල්ලා. එතකොට අපිට ඒක නීරස වෙනවා. කම්මැලි වෙනවා. ඒකාකාරී වෙනවා. බය හිතෙනවා. පාළු ගතියක් දැනෙනවා. ඉතින් ඒ වෙනුවට එන මොන එක වුණත් හරි අලුත් නවම ගතියක් තියෙනවා. ඉතින් මේ බව දැනගෙන යන යෝගාවචරය භාවනාදී නිින්දක් කෙනකොට භාවනා නීරස ගතියක් කෙනකොට භාවනාදී කම්මැලි ගතියක් කෙනකොට යෝගාවචර දැනගත්තොත් මේ කෙලෙස් වල දුර්වල වීම නිසායි මේ කම්මැලිකම ඇවිල්ලා තියෙන්නේ මේක විරාගය නිසායි පුළුවන් වෙයිද මේ විරාගයේ භාවනා ප්‍රතිඵලයක් විදිහට බලන්න මේ විරාගයට මම අනුග්‍රහ කරන්න ඕනේ කියන්නේ විරාගයට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ මේ කම්මැලි වෙන්න කියන එක නෙවෙයි මේ කම්මැලිකම භාවනා නිසා එන එකක් අපි කානිවල් එකට ගියාම ෆුඩ් ෆෙයාර් එකට ගියාම සුපර් මාකට් ගියාම කම්මැලි වෙන්නේ නැහැ මොකද ඒක ගොජ්ජ දාන්න කාමේ තියෙනවනේ. එනතන තමයි රුචි කරන චිත්‍රපටිය බලනකොට කම්මැලි වෙන්නේ නැහැ. බාහිර හිත තියෙන. ඇතුළට ආපු ගමන් අනිවාර්යයෙන්ම කම්මැලි වෙනවා. මෙන්න මේක අඳුරගත්තා නම් ඒක තමයි මේ කියන්නේ න චක්කු විඥානං උපාදී සාමේති නච මේ චක්කු විඥානිස්ස විඥානං භවිෂති इति එවං හිතේ ගාවති සික්කිතබ්බා මේ කම්මැලි ආනපානේ බලහිනකොට ඒකට යන කම්මැලිකම නිසා එන මොනම දෙයකට හරි පයින් දත්තන හිත දැනගනි දැනගනි ඒකට ඡන්ද දෙන්න එපා මේ කම්මැලික තියෙන එකේම දිග්ගටම පවත් ගන්න බලන්න තමන්ගේ කතාවද මිනිහට කඩුව දීපන් වැද්දට කොපුව දීපන් ඒ කියන්නේ සාමාන්‍ය පොතක ලියන්න ඕනේ ඔය මනමේ කුමාරි කරන්නේ මොකද්ද? කසාද මිනිහට කොබුව දීලා වැද්දට කඩුව දෙනවා. මෙවැනි ගති ඇති අමන අඟනන් මවැනි යන්නට කොමට සරණද කියවට කොයි එකත් එකයි. මිච්ඡර වෙලාව වවාගත්ත මේ මූල කර්මස්ථානේ නීරසයි කියලා කම්මැලි කියලා ඒ භාවනායි කියලා නිදිමතයි කියලා එක පැත්තකට දාලා පරියන්කෙන් නැගිටලා යනවා. සලුවක සදාලා රේටල යනවා. වැද්දන්නේ අප හරිම කම්මැලි කියලා යනවා. කොයිද යන්නේ? කබලේ ලිපට වැටෙන. තව එක චිත්තක්ෂණයක්. මම ඇහි විඥානේ ඇහි විඥානේ මත විඥානේ කනේ විඥානේට යන්න දෙන්නේ නැතුව හික්මිලා මේ කම්මැලිකම එහෙම ප්‍රමෝද වෙන්න පුළුවන් නම් ඒක මම දන්නව වැරදි කියලා වචනේ. මේ කම්මැලිකමටම අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒක කෙලින්ම සරුවචන්සේ සඳහන් කරනවා මේ පොට්ටපාද සූත්‍රයේදී මහන්නේ මේ කයට හිත දැම්මට පස්සේ මේ ගම නගරයත් අමතක කරලා ඉන්න ආරණ්‍යයත් අමතක කරලා කෙලෙස් උපදිනව උපදින්නේ කය කයට සම්බන්ධ කෙලෙස් විතරයි. අර මුළු ලෝකයක් අමතක කරපේක සම්බන්ධ කෙලෙස් නැතුව යනවා. මේ අරණ්‍යයක් නැත්තම් අපි මේ ඉන්න කැම්පස් එක අමතක කරලා දාපු කෙලෙස් ඒකට සම්බන්ධ කෙලෙස් නැති වෙනවා. තියෙනවා නම් කෙලෙස් ටිකක් තියෙන්නේ කය සම්බන්ධ විතරයි. ඒක දරතයක් තමයි මන්නේ. ඒක පරිලාහයක් තමයි. නමුත් ඒක ප්‍රමෝදයක් කරගන්නයි කියලා කියනවා. මගේ හිත කොයි වෙලාවකද දැන් කයට සීමා වුණා. හරීම කම්මැලි. හරීම නීරසයි. ඉන්න බෑ. එහෙන් කකිනවා. මෙහෙන් හිටි ගැටෙනවා. හැම පැත්තෙම නිකන් කටුබෙරයක් ඇතුලේ පටලනවා වගේ තේරෙනවා. නමුත් ඒ වෙලාව උපරිම සතියක් තියෙන බව තේරුම් ගන්න පුළුවන්. ඒ ඔක්කොම මේ විදිහට දැනෙන්නේ අච්චාර ධර්ම වගේ කන. කය. මඩපුවක් ගෙඩියක් වගේ. ලුණු දෙයි දැම්මා වගේ. පාවෙද අන්න ඒකට hina වෙන්න පුළුවන් ඒකට සතුට වෙන්න පුළුවන් නම් ඔන්න සාරිපුත්‍ර සාන්ති කියන දේ ඔන්න පුත්‍ර ජනසී කියන දේ ඉතින් ඒක කරන්න තියෙන කිඹුල කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටුව යන එක තමයි කරන්න බෑ අර පුංචි දෙයට මොන විදියෙන්වත් කරන්න බෑ නොයසුත් ගතියක් තියෙන. ඒකට අපි කඩුව දෙන්නේ කාටද? මායයට කොබෝ දෙන්නේ කාටද බුදුහාමුදුරුවෝ. වෙනම තේරෙන්නේ කොහොමද වෙන්නේ? මේකට ලෑස්තිලා යන්න ඔය සිය සමත සමාධි ශික්ෂාවෙන් බෑ. සමාධි ශික්ෂාවෙන් මේක වෙලා විපස්සනාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් යනෝනේ භාවනා කරගෙන යනවනම් කම්මැලිකමක් එන්නේ ඉඳ තියෙන. ඕක නිින්දක් නෙවෙයි. හැබැයි ඕක ලීන භාවයක්. එපා වීමක් එන්නේ ඉඳ තියෙනවා. මේක මේ එපා වීමක් නෙමේ රාගයේ අනිත් පැත්ත. රාගය නිසා මුළු සංසාරිපදෝ වන්නේ උන්න දැන් පේනවනේ විනාඩි 10න් 15න් එපා වීම එනවා. පුළුවන් ද ප්‍රබුද්ධව මේ පාවියෙන් මම මේක තැනක ඉඳපු නිසා එක දෙකට හිත යොදපු නිසා රාග ద్వේෂ නැතිවීම නිසා මන් තුෙච්ච දෙයක් මට පෙරද තව එක චිත්තක්ෂණයක් එක චිත්තක්ෂණයක් මේ අරමුණේ විඳලා මම සංසාරේ පුරාවට මේ වගේ චිත්තක්ෂණ කියලා කෝටි ගණන් කොච්චර බහු කරන්නද අඩු ගානේ මේ ක්ෂණේ ඉක්මවන යන තව එක චිත්තක්ෂණයක් හිටියා නම් ඒ ඉවසන්නා නිවන් දකි කියලා ගුරුවෙන් කියනවා කිසිම කෙනෙක් නැත උදව් දෙන්න. කිසිම කෙනෙක් නැහැ වෙලාවට ඇවිල්ලා උපදේශයක් දෙන්න. Taman අර ඊට ඉස්සලා කරපු අත්තරදි ටික විතරමයි. ඒ වගේ මේ සුතමේ ඥානෙ විතරමයි උදව් වෙන්නේ නැකම නැහැ. ධර්මයික චිත්තක්ෂණයක ඉඳලා නැගිටිනවා. නැත්තම් තව එක චිත්තක්ෂණයක තමයි ඉරව මාරු කරන්නේ. කියලා ඒ හැමදාම පොඩ පොඩ පොඩ පොඩ අපි ඉදිරියට දැම්මොත් ඒ ඒ චිත්තක්ෂණයේදී අපි චක්කු විඥාණයට සෝත විඥාණයට ගහන විඥාණයට ඉඳ නොතබා අර තියාගෙන ඉපු කාය විඥානයේ මෙහිට පවත්තන්න ඒ කරන ප්‍රයත්නයේ තහින් ලැබෙන අත්දැකීම මොනම ක්‍රමයකින්වත් ගන්න බෑ. කොච්චර ත්‍රිපිටකේ දැනගත්තත් ගන්න. පැවිදි වුණත් ගන්න බෑ. ඒකට සූදානම් වෙලා යන්න ඒ සූදානම නැතුවම නෙවෙයි. එක පැත්තකින් කියනවා එවැනි දෙයකට සූදානම් වීමේ හැකියාවක් අපි ඔක්කොටම සමාන හැකියාවක් තියෙනවා. හැබැයි ඒකට ලෑස්තිලා යනවාද කියන එක ප්‍රශ්න. සූදානම් ශරීරේ. අනේ සූදානම් ශරීරය තමයි අප්‍රමාදී කියලා කියන්නේ. එනකොට කම්මැලිකම එනකොට නීරසකම එනකොට ඵලයන් කියලා එනකොට හැදීගෙන එන හැටි බලන්න. ඒක හැදීගෙන එන හැටි බලන්න නම් අරමුණ නීරස වේගෙන එන හැටි බලන්න. ඊට සාපේක්ෂව එපා වීම එනවා. අරමුණ නීරස වෙන්නේ අරමුණේ වැඩි වේලාවක් ඉන්නවා. ඒක නිසා සාර්ථක වෙන්න වෙන්න සතිය කම්මැලිකම වැඩි වෙනවා. ඒක විදිහකට කියන්නේ. සත්‍ය ප්‍රතිපලයක් විදිහට භාවනා ප්‍රතිපලයක් විදිහට මෙන්න මේකට අනුග්‍රහ කරන්න බැරි නම් ඒ යෝගාවචරය අර පිටින් එන දෙයක් ගැන අපේක්ෂා කරගෙන තමන් ළඟ තියෙන දේ පාචල් කරලා බලාගෙන ඉන්න කෙනාට මායයට ඕනේ දැනුවත් වෙන්න පුළුවන්. ඒක හරියට බුදුජානනාත් එක තැනක සඳහන් කරලා තියෙනවා ලේසි උපමාවක් කිව්වොත් බිල්ලක් බිලියක් බිලිකොක් කහනලා වතුර දැම්මට පස්සේ මාළුවා දන්නවනම් මේක gediy පිටින් කෑවොත් බිල්ලට අහු වෙනවා පොඩ පොඩ කෑවොත් බිලිය අල්ලන්න පුළුවන් කියලා. ඉතින් මාළුවට ඒ මොලේ නැහැ. අද වටේ ඉන්න මාළු රෑන ගහන්නනේ හදන්නේ මේකට. ඒ නිසා දැකපු ගමන් කන. ඉතින් ඒක නිසා පුළුවන් නම් මේ මේ දාන එම ටික ටික කන. ඒසර ඇතුලේ යකඩයක් තියෙන බව තේරෙනවා. ඔය ඊසොප්ගේ උපමා කතා පිළිබඳව තියෙන චිත්‍ර කතාවක තියෙනවා. මාළු දෙනක් නැත්නම් ගෑනු සතෙක් දරුවෙක් එක්ක ඉන්න වෙලාවේ විලියක් දාන. එයා ගිහිල්ලා සිප්පි කට්ටක් කරන් ගිහිල්ලා බිලියේ ඉන්න මැස්සේ. සිප්පි කට්ටක් කරන් ගිහිල්ලා සිප්පි කට්ටට තියලා අල්ල ගන්නවා මැස්සා. ඒ දරුවෝ ඉන්නක මාළු වුණා කියලා ගස්සනකොට මැස්සා තිප්පි කට්ටේ. කොක්ක යනවා. මාළු ඉති මාළුවෙකුට දරුවෙකුට කෑමක් වශයෙන් මැස්සේ කල්ලන්න හරි අමාරුයි. මැස්ස ආවට පස්සේ මැස්සට ගහන්න එපා. ඒක තිප්පිකට දෙක්කක් දාලා අල්ලපන්. එහෙම නැත්නම් මේ කනකොට කාපන් කිරලා කියලා කතාවක් අහලා දෙනත් මන්ද. gediya පිටින් කන්න එපා. කනකොට කාපන් රාත්තල් ගන්න දැනට. මේක එහෙම නෑනේ අල්ලපු ගෙදිට ඉස්සරහින් මම කරන්න කියලා gediya පිටින් කාවුවාම කොක්කේ ඇමුණාට පස්සේ සෝරි තමයි ඉතින්. උඩට ගත්තට පස්සේ ආය මාළවට මානවයිති වාස්කම් ගැන කතා කරන්න නඩු යන්න වෙලාවක් හම් වෙන්නේ නැහැ. ගැහෙන්න විතරයි වෙන්නේ. ඉතින් අපි දවසට මේ වගේ කී කෝටි වතාවක් ගැහෙනවා. මේ ලස්සන නික්ලේශී අරමුණක් තබා හිත පිට ගියාට පස්සේ පුදුම සැලීමක් සැලෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම අර නික්ලේශී අරමුණක දිගට යනකොට තියෙන නිර්මල භාවය වැටෙන්නේ නැහැ. ඒකේ තියෙන ക്ഷേම භාවය වැටෙන්නේ නැහැ. ඒ ඒකේ හරිසියු වැටෙන්න නම් ඒක බලාගෙන ඒක දක්නාසුළු භාවනාවට යන්න. ඒක නිසා මේ ඊයේ කරපු දේසාද මේ ඉදිරිපත් කරගත්ත දේ මේ නික්ලේශී නිර්මල තැනක ඉන්නකොට රූප පේන එක නැත්තම් හදාගෙන බලන එක නැත්තම් තත් ඇහෙන එක හෝ හිතින් හදාන අහන එක වගේ දේවල් ගැන කවදාවත් පශ්චාත්තාප වෙන්න එපා. නමුත් ඊගෙන කතන්දර හදන්න යන්න එපා. ඊගෙන පශ්චාත්තාප වෙන්න එපා. ඊගෙන උනන්දු වෙන්න යන්න එපා. මේ සමහර කට්ටිය කියන භාවනා කරනකොට හොඳට දෙයියෝ ඇවිල්ලා කතා කරනවා තේරෙනවා. මට මුකුත් නෑ පුදුම විදියට දෙවියෝ ඇවිල්ලා අර කරපම් මේක කරපම් කියලා කියන ඉතින් ගෙදර මිනිහට උඩින් ඕක කරමු. ඕන ටික කාලයක් ගියපස්සේ බුදු ආමතුරුම ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තා. ඉතින් හොරෙන් ඇවිල්ලා මට අහනවා තමයි ආංශ උච්චරික රහසකතා විශේෂ රහසක් තියෙනවා. මේ මට මෙහෙම පොඩ්ඩක් තියෙනවා මට ඉස්සර දෙයියෝ නම් කතා කරලා දැන් කෙලිව බුදු ආමතුරු කතා කරා. දැන් මොකද කරන්නේ? මං කෝ සයිකියාට්‍රික් මට බෝල කේන්ති ගියා කියන්නේ ඔබ අන්තය හිතනවාද මේ මට පිස්සු කියලා අපේ පවුලෙත් තියෙනවා සයිකියාට්‍රිස්ලා මගේ නම් පරිසම්යක් මොනම යකෙක්වත් හිතන්නේ නැහැ මේ මේ මේ මායාවේ උගුල මේක මේක සංකල්පයක් කියලා ඒ වෙනුවට මේ ප්‍රත්‍යක්ෂ අරමුණක් බුදුරජාණන්සේ උරගා බලන්න පුළුවන් අරමුණක් බුදුරජාණන්සේ මේ කය වගේ අරමුණක් දීලා තියෙද්දි මේ කොහෙද යන්නේ? මේකේ ලස්සන පැත්තක් තියෙනවා. ඕවා වෙන්නේ භාවනා යෝගාවචරයට විතරයි. ඔය කන බොන මිනිසුන්ට සත්තු මරන මිනිසුන්ට පලාතක ඔය වගේ දෙයක් නැහැ. උඩ තියෙන කීයක් හරි කඩා ගන්න එක විතරයි කුඩු කුඩු ටිකක් ගැව්වා බිව්වා ඉවරයි. මේ ටික තේරෙම ඉන්නේ සාර්ථක වෙන යෝගාවචරය. එයාට පේන්න පටන් ගන්නවා ඔය කතන්දරයක් එන්න පටන් ගන්නවා. ඉතියා හිතනවා මේක මට වරමක් ලැබිලා. දෙයියෝ කතා කරනවා. බැරි දෙන බුදුහමරුත් ගන්නවා. ගහකට පස්සේ ගෙදර මිනිහත් වඳින්න පටන් ගන්නවා දැන් ගෑනට ඉස්සර වගේ ගහන්න පන්නේ බෑ ගැලීම කොයිලායි බුදු ආපෙන්නත් නැහැ කොයිලායි දෙයියෝ ඉන්නවා දැනේදී වඳින්න පටන් ගන්නවා ඉතින් ගෑනෙක් කියන දෙල්ලන්නේ නැහැ මට දැන් අවේශයලා ඉන්න වෙලාවේ ඔගොල්ලෝ කියවලා තියෙන පංචතන්ත්‍රයේ තියෙන කතාවල් මේ විසුන් දෙයියෝ ආවේශ වෙලා කරගත්ත දේවල් ළමයි හම් වෙනවා ඔය පොඩි දෙල්ලක් නෙවෙයි ඔය විෂ්ණු දෙයියෝ කියලා හරියන්නේ අන්තිමට ළමයි යන්නේ ඉතින් එදාට බලනකොට ඔන්න හැංගියන්ගේ වෙස්තැන්ලට එළිය නටන්න වෙනකොට ඔන්න වැඩේ අහුවෙලා. ඉතින් මේ ප්‍රත්‍යක්ෂ කළා කිය ආනාපානේ ප්‍රත්‍යක්ෂ කළේ කයයි ප්‍රත්‍යක්ෂ කළේ අනුනෝ මොකක්වත්ම නැහැ. ඒක හරි නීරසයි. ඒක තමයි තියෙන අරසාව. හරිම කම්මැලි. හරිම ඒකාකාරයි. හරිම බය වෙනසුලි. හරිම අනිශ්චිතයි. ඉතින් ඒක තමයි බුදුහාමගේ විශ්වාසය තියනවා කියලා බලන්න දෙන ටෙස්ට් එක. ධර්මයේ කෙරේ විශ්වාසය තියෙනවා කියලා බලන දෙන ටෙස්ට් එක. පරිේශණය. ඒ වගේම මෙතෙක් වෙනකම් මේ ධර්ම රැකන ආව ස්වාමීන් වහන්සේලා සංඝයා වහන්සේලා මොන වාගේ කැපකිරීමක්ද කැප කරලා තියෙන්නේ. ඒ වගේ මම මේ රකින්න සීලය උච්චර වටනවා. ඉතින් ඒ හැම එකකදීම নানা ආකාර විවිධ දේවල් ගැන විශ්වාස කරන එක දෙයයන් දෙහිලා වගේම තමයි. ඒක මේ සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවා මේ භාවනාවට පිටින් බලපාන. ඒක තමයි වැඩේ. එයා සමාහට බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණෙක් වෙන්න පුළුවන්, නැත්නම් බලවත් දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය සෙල්ලන්නේ නැහැ. සද්ධාව මැදි මිනිස්සයා ඔක්කොටම අහු වෙනවා. හොඳ වෙලාවට මේ අනාථපිණ්ඩික සිටුතුමා ඒ වෙනකොට නිශ්චල අචල සද්ධාවක හිටියේ. සෝවාන් වෙලා හිටියේ. ඒක නිසා කියන්න පුළුවන් දන්නවනේ බුදුහාමර කියන්නේ කවුද කියලා. ඒ වෙලාවේ බුදුන් අදානවා කියලා කියන කම්මැලි නීරස අරමුණේම හිටපාන්නේ. ධර්මය අදහනවා කියලා කියන්නේ අර විරාගයේ ඡන්ද දීපන් රාගයට ඡන්ද දෙන්න එපා. සංඝයා දනවා කියලා කියන්නේ කවුරු හරි මේ පාර ඉතරට ගියා නම් මේ හැම කිනා මේ අතරමඟදී හම් වෙන මේ බයිලා මේ මේ හීන පලාපල මේ විකාර කැප කරගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. ඔබත් ඒ සීලේ කියනකොට මෙතන සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා අවශ්‍ය වෙනවා. ඒ කරගෙන යන කිනාට විවිධාකාර දේවල් එන්න පටන් සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා රුදු වේස මවා මග අවරන්නේ අර මූලික අර්මස්ථානයේ තිබියදී නානා රුදු වේශමව ආවස කරන වේශමව ඉතී යවදිගේ පොඩ්ඩක් කැපිච්ච ගමන් කොහෙන් කරකිලා නැතර කියන්නේ කොහෙන් කරකිලා නැතර කියන්නේ ඉතින් ඒකේ වෙලාව කාටද කියන්න පුළුවන් නම් මම මේ භාවනා කරනවා මම මේකේ සද්ද ඇහෙන්න පටන් ගත්තා. ගත රස පහස එන්න පටන් ගත්තා. ඥාන පහළ වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකට ඇහුවොත් එහෙම ඒවා පේන වෙලාවදී ආනාපානට යන්න පුළුවන්කම තිබුණාද? කය පිළිබඳ හැඟීමක් තිබුණාද කිව්වොත් නැත්තම් ඒ කියන්නේ තමන්ගේ මූල කර්මස්ථානෙත් එක්ක ඇසුර නැත්තම් අනුසුයි. තමන්ට මේ රෙෆරන්ස් පොයින්ට් එක නැහැ. ආරමුණ නැහැ. ඒක පිනිපිනීන ප්‍රශ්නයක් නෑ. ඒකෝට දැනගන්න ඕනේ මේ මූල කර්මස්ථාන දිගේ යනකොට මේ විවිධ දේවල් පේන්න පටන් ගන්නවා. ශබ්ද ගන්ධ රස පහස ඒව මේ රූප ඇහැට පේනවම නෙවෙයි. හිතේ තියෙන දේවල් ඒවත් පේන එක හොඳයි. එතකොට මගේ ඇක්චුලි මොනවද බොක්කේ තියෙන්නේ කියලා දන්නවනේ. මං ගිගාව අක්කට ගෙනියන්න හදන ටික තමයි ඔය පෙන්වන්නේ. ඒතියෙදිත් මූල කර්මස්ථානේ ඉන්න මුන්න තරම් ශ්‍රද්ධාවක් තියෙනවා. මොන තරම් කැපවීමක් තියෙනවා. මොන තරම් ලෑස්ති මනසක් තියෙනද මොනවාරම් අත්තරදි රාශියක් කරෙන්න ඕනේ මොනව ආවත් ඒ පින්නන එකට බය වෙන්න එපා චෝදනා කරන්නත් එපා Taman ඒ වෙලාවේ Tamanගේ අර මූලික අරමුණ සරණ යන මූලික අරමුණ හිත යොදනවායි කියලා කියන්නේ අනේ මගේ හිත චක්ක විඥාණයට නොයාවා අනේ මගේ හිත සෝත විඥාණයට නොයාවා ගහන ජීව කාය විඥාන නොයාවා ඒ විඥාණයට විඥානේ පාල කරන මේ ප්‍රපංච කිරීමක් නොවේවා මේ අද්දුට ප්‍රත්‍යක්ෂය. මේ ඍජු අත්දැකීම. දැකගන්න ඒ සරණ යන්න පිහිට වෙන්න මේක කවුරු හරි පුරුදු නැයි කියනවා. බන අහලා අහලා අහලා එහෙම නැත්නම් අත්තරත වර්ධල මේක කාටද කියලා දෙන්න උත්සාහ කරන්න බෑන කොච්චර අමාරුද කියලා. මොනම තාලෙන්වත් අපේ හිත කිව්වට අහන්නේ. එයා එයා හදාගත්ත මේ වමාරා කැමට හරිම ආසයි. ප්‍රත්‍යක්ෂයට වැඩි. ඉතින් ඒක හරිම ලේසි ඕනේ ආගමක් තෝරන වෙලාවේ. ඒක ඔක්කොම පදනම් කරලා තියෙන්නේ මනෝ විකාරයක් මත එහෙම නැත්තම් ඒවට කියනවා හිතලුවක් මත කියලා. ඔක්කොම තියෙන මොකද්ද මිස්ටික් එකේ. ඉන් එහාට යන්න බැරි තරම් තියෙනවා. බුදුරජාණන්සේම නෑ මිස්ටික් එකේ පටන් ගන්න. ඩියලිස්ටික් එකෙන් තමයි නතර කරන්නේ කියලා කියනවා. ඔය මොන જાති කතන්දර જાති ආවත් හීන පෙන්නුනත් ගන්ධරස පහක් දැන්නෝ සෝවාන් වුණා කියලා හිතුණත් ධ්‍යාන ලැබුණා කියලා කිව්වත් බලන්න තමයි අරමුණට එන්න උනන්ද කියලා. හරීම කියනකොට නම් හරි ලේසි. නමුත් අච්චර ලොකු සෝවාන් දාලා එන්න පුළුවන් දානකට අච්චර ලොකු ධ්‍යාන ඔක්කොම අතහැරලා දාලා යාරමුට එන්න පුළුවන්ද අච්චර ලොකු හිතුවතු සම්පත් ලැබෙනකොට ඔක්කොම දාලා අර නිකන් හතරස් නිකන් මැට්ට වගේ දින අරමුට එන්න පුළුවන්ද ඉතින් බැරි කට්ටිය තමයි උලකට අහුවලා අහගෙන ගියා වාගේ. මේක කතන්දර දිගේ ඇදලා යන්නේ. ඒ නිසා මායයන් යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා මායගේ වැඩ. ඔක්කොටම ගහන්න දෙන්නේ. ඌ දන්නවා මේ වෙලාවේදී කෙලිම තමන් ගත්ත අරමුණ බුදුන් වගේ සලකනවා නම් ධර්මයේ වගේ සලකනවා නම් සංඝයා වගේ සලකනවා මායයට කිට්ටු කරන්න බෑ. යම් හේයකින් අරමුණ පාවා දීලා ඉන් එහාට තියෙන විසිතුරු දෙයකට චක්ක විඥාන සෝත විඥාන ගහන විඥාන වගේ ගියා නම් ඒ දුර්ලභමට සාපේක්ෂව මාරය ගන්න. අපි ඒකෙන් තමයි පිළිපෙළි. ඒ නිසා පුළුවන් තරම් අර ඉදිරියෙන් තියාගත්ත. නැත්නම් සීබුද්ධිය ඇති වෙලා පනවගත්ත මේ මූල කර්මස්ථානයේ අන්තිම වෙනකන් ඒ දණ්ඩෙන් එගොඩ වෙනකන් අත්තට අතාරින්න බෑ. මැදට යනකොට ඒ දණ්ඩ හරියට පැද්දෙනවා. වැළෙනවා. ඒ වෙලාවට දිනකට අල්ලගත්ත අත්තටම මූල කර්මස්ථානෙම අරගෙන යනවා. ඉස්සරහට වෙලාවක් එනවා. හොඳ විශ්වාසවන්තයෙක් අතහරින්න පුළුවන් වෙලාවක්. ඒක වෙලාව නෙවෙයි මේ කියන්නේ අපිට විශ්වාසය ගොඩනගෙන වෙලාව. මේ මූල කර්මස්ථානේ තමයි එතෙන්දි බුදුන් වෙන්නේ අපට. මේ මූල කර්මස්ථානේ තමයි අපිට ධර්ම වෙන්නේ වෙලාවට. මූල කර්මස්ථානේ තමයි සංගරත්න වෙන්නේ වෙලාවට. මේ මූල කර්මස්ථානේ තමයි අපිට සීල වෙන්නේ. ඒක අතහැරියොත් දුස්සීලයි. අර මොන ඇල්ලුවොත් සීලවත්යි. ඒ නිසා මේ ඒක අරමුණ තීර තාක්කල් බුද්ධ ආරක්ෂාව ලැබෙනවා, ධර්ම ආරක්ෂාව ලැබෙනවා, සංඝ ආරක්ෂාව ලැබෙනවා, සීල ආරක්ෂාව ලැබෙනවා. ඉතින් එහාට ගියොත් මේ රසමසල උගන්න ගිහිල්ලා ඒ දන්න පල්ලි වැටෙන වැඩි තමයි වෙන්නේ. වැටෙන්නේ එතකොට ගැඹුරුම තැනකට. ඒක නිසා ඒ ටික තමයි දන්නවා නම් ඒ දේ කවුරුත් විනිශ්චය කරන දෙයක් නෙවෙයි මම විනිශ්චය කරන දෙයක්. ආධිනවත් මටමයි ආනිසංසත් මටමයි කියන විශ්වාසය ආවනම් අපිට අනිත් දවසේ භාවනාවට ගියාට පස්සේ හොඳටම පටන් ගන්න වෙලාවේදී කය ආභෝග කරන්න. වාඩිලා හොඳට ඇද්දක වහලා බලන්න. මගේ මේ කය මෙන්න මේ මේ විදිහයි කියලා හිතින් ආභෝග කරලා ඒ කයම හෝ නැත්තම් ඒකේ තියෙන ආනපාන දිගේ අරගෙන යන්න. එතකොට ඔය කවුරු මොනවාවත් ඒ හැමදේම ඇත්ත නැත්ත බලන්න. ඒව සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා බලන්න. හැම වෙලාවෙම යථාර්ථයේ වශයෙන් ගත්ත අරමුණ කය. කායගත සතිය ඉස්සර කරගත්තොත් අපි අසරණ වෙන්නේ අනාථ වෙන්නේ සසරණ වෙනවා සනාථ වෙනවා. ඉතින් ඒ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට ධනශී මුදා වේවා කියලා ප්‍රාර්ථනා